Welcome everybody, everybody for the afternoon discussion. So, as everyone knows the procedure, I cordially invite uh, anyone who has any questions or any suggestion for the time that we can open with the uh, open to open discussion. Please, if you have any question, please. good if you can rephrase the question when somebody asks. Yeah, that is that sometimes the question comes in a very private way and a very silent way that the audience do not know the question. question is that uh, when in the meditation sometimes through the anapanasati, that means through the primary object, you can go to a very calm and quiet state, <coughs> in the gradual process. And sometimes all of a sudden, those who familiar with that situation, you can just cut through and go into such a situation. The question arises if, if someone is reaching such a calm and quiet state, is it necessary to keep the contact, refer back always with the primary object constantly. So, generally speaking, it is not the case. That is not recommended. Only if the mind is entertaining doubts, only you have to refer back to the primary object. To say that it is not the imagination, this is came through the process and therefore if it is any necessity uh, to check the primary object is something materialistic or matter which is measurable and verifiable. So you can go to the primary object and verify in order to get rid of doubts. Otherwise you must give the maximum chance for the mind to <clears throat> entertain this boundless space. And, uh, therefore constant checking is not necessary. If the mind is entertaining doubts, then you must keep that as a reference point. Whenever possible, you can go there and check whether you are in a realistic situation or in imagination or hallucination. That is the purpose. So therefore, if you know the pragmatic purpose, why you are referring back to the primary object, then okay. It like that uh, as if a uh, space shuttle going to the space, uh, on and off we refer back to the controlling room, just to see the orientation and kind of thing. Uh, but uh, once the astronauts are familiar, it's just for the sake of courtesy you are calling, otherwise uh, you are sure uh, your orientation. If that is the case, it is not a must. තමයි වඩා හොඳ එක. මොකද අපේ හිත ඒ කාරණාම එක්ස්කියුසස් හොයනවා. හරියට වෙලාවක් තිබ්බේ නැත්නම් පස්සට දානවා ඉස්සරහට දානවා අන්තිමට භාවනාවට තමයි මේ කෙනෙහෙන්නේ. නිසා ඒ කියන්නේ දේව කාර්යයටත් වැඩිය රාජකාරියටත් වැඩිය මේකයි මට ඕන දේ. අනිත් ඔක්කොම අනුන්ට කරන මට වචනය පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති නැහැ වචන පාවිච්චි කරනවට. ඒක නිසා ඒක සෙකන්ඩරි තියලා මේකයි ප්‍රධානම දේ මේක මේන් කරනවා. මේක එහෙම කරලා කරන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් ටී ෆැක්ටරි එක ෆැක්ටරි එක රන් කරන්නේ සම්පූර්ණ ඩ්‍රයර් එකට එම් කරලා. මොකද ඩ්‍රයර් එකට දර යනවා. ඒක රත් කරගත්තට පස්සේ ඒක නිකන් තියන්න බෑ. ඒ නිසා දාලු කඩන්නේ, වේලන්නේ, ෆර්මන්ට් කරන්නේ, බැචස් හදන්නේ හරියට ඩ්‍රයර් එකකින් හැම මොහොතෙම වැඩ ගන්න විදිහ මුළු ෆැක්ටරියම ඕගනයිසේෂන් ඩ්‍රයර් එක එම් කරලා. ඒකට තමයි priority දෙන්නේ. මොකද ඒක තමයි most expensive එක. අනිත් ඔක්කොමලා ඒකට හරියට වැඩ කරනවා. ඒ නිසා අපි දවසේම කරන ඉස්ලාම මගේ භාවනාව. අනිත් ඒවා adjust කරගන්නවා. ඕන විදිහට මොකද අනිත් ඒවා සේරම extrovert. අනිත් ඒවා අපිට පේනවා economically, socially, politically ලොකු ලොකු දේවල් දෙනවා. මොකද මරණ මොහොතට එකකින්වත් මොනම විදිහකින්වත් ගතියක් එන්නේ නැහැ. ඊට වැඩි බොහොම හොඳ බොහොම අල්ලන්න පුළුවන් ගැම්මක් එනවා. මට පුළුවන් කාලේ මම නිතරම මේ මම කවුද කියලා දැනගන්න මම වෙලා ආරම්භ තියෙනවා. ඒ නිසා හදිසියක් කමලියක් කලබලයක් වෙනකොට කලබල වෙන්න දෙයක් නැහැ. මොකද තමයි හොඳට දන්නවා ප්‍රිපෙයා වෙලා. ඒක නිසා මේ ඒකට කියන්නේ සතත අභ්‍යාසය කියලා <coughs> කියනවා අපි ඉස්සර ප්‍රශ්නේ එතන සම්බන්ධ කරගත්තයි යම් ප්‍රමාණයකට අපි භාවනාවේ මේ ජීවිතේ වැඩ ගන්න පුළුවන් කියන විශ්වාසයක් එනවනේ අපිට වෙලාවට. එහෙම ආවට පස්සේ ඒ කියන්නේ අපේ සද්ධාව සාමාන්‍ය ප්‍රසාද සද්ධාව ඉක්මවනවා. කියන්නේ බුදුහාමුදුර දැකපුවා වඳින සද්ධාව නෙවෙයි බුදුහාමුදුර ඉස්සරහ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ අපිට. අපි දන්නවා කොහොමද බුදුහාමුදුරන්ට ගෞරව කරන්න කියලා. ඉස්සරහ ඉඳගෙන ඉන්නකොට විතරක් නෙවෙයි. ඒ විදිහට සද්ධාව ආවට පස්සේ ඒක වීරියක් තියෙනවා. ඒ මේ බෞද්ධයන්ට බෞද්ධකම පෙන්වන්න කරන වීරියක් නෙවෙයි. මම ආගමනේ අපි දන්නවා මේක නිතරම අවදියක්. මේක නැත්තම් අප්‍රමාදයක් තියෙන්න ඕනේ කියලා. එහෙම වීර්යකුත් තියෙනවා. ඒකට මයින්ඩ්ෆුල්නස් එක අපි දන්නවා. අපිට ලොකු ප්‍රතිඵල ගෙනත් දුන්න නැතුනොත් මෙයා තමයි දුරදිග යනකොට අපිට හැරමිකයක් වෙන්නේ කියලා. එකක් ගන්න. ඒ වගේම කොන්සන්ට්‍රේෂන් කියන එක මේ දැන් නැහැ. නේද අපි දන්නවා මේකෙන් තමයි අපිට කවදා හරි ජීවිතේ ගොනුවක් කරන් දෙන්නේ කියලා කොන්සන්ට්‍රේෂනත් හඳුනනවා. විස්ඩම් කියන්නේ කොහේ පොත්පත්වල තියෙන එක නෙවෙයි. මේ භාවනාදී මදමාවත හොයාගන්න එකයි කියලා එකක් ගන්න. අන්නේ විදිහට අපි ඉන්ද්‍රිය ධර්ම කියන එක අපි හඳුන්ලා දුන්නා පස්සේ ඒ ඉන්දිය ධර්ම ටික තියුණු කරන්න ඉන්දිය ධර්ම ටික තව ගොනු කරගන්න ක්‍රම හයක් ওই පසු කාලීන ආචාර්යවරු බෙල්ලා දීලා තිනවා ඒකෙදී නාමයේ පිළිවෙලට තියෙන විසුද්ධි මාර්ගය වගේ පොත්වල උපන් උපන්නාන සංඛාරාණ කය මේවානු පස්සති කියලා පළවෙනි එකේ තියෙන උපනූපන් සංස්කාර කොයි එකක් ඉඳලා යන ඒවා එකක්වත් ස්ථිර නෑ දුකක් ඉන්නවා යනවා සැපක් ඉන්නවා යනවා කියලා ඒක දැනේ. අනිත් එක තමයි සතතාභ්‍යාසය. සතතාභ්‍යාසය කියලා කියන හරියට ටයිම් ටේබල් එකට වැඩ කරන එක. භාවනාවේ මේ වෙලාවට මේ අනික් කාරණා වලට වැඩිය මේක මම කරන්න ඕන කියලා එහෙම කෙරුවොත් තමයි සද්ධාව ඇත්තද නැත්තද කියලා බලන්න පුළුවන්. අපි අවුල් පාසයක් මැද ගිහිල්ලා වාඩි වුණත් වීර්ය පිළිබඳ සමාධිය පිළිබඳ හැකියාවක් තියෙනවා අපි දන්න මේ වෙලාවේ දැන් කරන්න ඕනේ මේකයි භාවනාවට හොඳ පරිසරයක් ඔළුවේ නැහැ ඉන්නෙත් එහෙම තැනක නෙවෙයි නමුත් මේක භාවනා වෙලාව කියලා යන්තම් හරි එකෙන් කොට ගන්න නම් අපි වීර්ය සහ සමාධිය පිළිබඳව හොඳම ප්‍රසස්ත තත්ත්වෙ තියෙන නැති වුණාට වැඩ ගන්න හැටි දැනගන්න එහෙම කලබල වෙනකොට තමයි. ඒ නිසා හරියටම කියනවා මේ විදිහට ෆික්ස් කරන්න කියලා. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒක තමයි අපිට අමාරු මොකද අපේ ජීවිතේ විචල්්‍ය සාධක වැඩි. ඉතින් ඒ නිසා අපි ඒව ගොනු කරගන්න නම් මේ කීකරු කරගන්න නම් සතත අභ්‍යාසය. සතත කියන්නේ නිත්‍යපතා ඒක කරන්න කියලා. අපේ ලොකු සාංශයේ අන්තිම කාලේ ලිව්ව ආනපන සති භාවනාව කියලා පොතක්. මමයි ලිව්වේ ඇත්තට ලොකු සාංශ තමයි කිව්වේ. ඒකෙදී මේක ටිකක් ඉස්සරහට යනකොට කියනවා ඒ කෙලිම ගිහින් ලිව්වේ දවසට වාර දෙකක් විතර වාඩි වෙන්නේ පැයකට වැඩි අඩු වෙන්නත් එපා. කරගෙන කරගෙන යන්න. ඒ ටික දවසක් ගිහලා තමයි තේරෙනවා නම් මේක ප්‍රෝජනක් වැඩක් කියලා ඒ වෙලාව හරියට ෆික්ස් කරගන්න. ඊට කියනවා මේ පැය වෙන gadවලට කාටවත් අමුතු පිළිගන්නත් එපා, ටෙලිෆෝන් එකට දුවන්නත් එපා, කියන්න කාටවත් නැත්නම් ඇඟෙන්න අරින්න මේ වෙලාවේ මට මගේ වැඩ තියෙනවා. කියලා වෙන් කරගන්න. ඉතින් එහෙම කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා ඉතින් සමහර විතක අපි මේ පැය වෙන් කරාට පස්සේ අපි හිතනවා ඌ අපිගේ උදේ හැන්ද හැන්දේ හතේ ඉඳලා අට වෙනකම් කියලා. මේ වෙලාව වෙන් කරගත්ත පස්සේ සමහර විටක Tamanට මේ පැයම දී ගන්න බැරි වුණත් අඩු ගන්න පැය භාගකට හරි වාඩි වෙන්න කියලා කියනවා මේ චාරිත්‍රය රකින්න. ඒකට හරි Tamanට තේරෙනවා හෙට මම පැයකමාරක් හරි කරලා මේක කම්පන්සේට් කරනවා අද නම් පැය භාගක් හරි වාඩි. සමහර වෙලාවට කියනවා ඒකවත් කරගන්න බැරි වෙනවා. ඒකවල කියනවා අදිෂ්ඨාන කරලා පැය විනාඩි 5ක්වත් මේ මම ඉතින් ගිහිල්ලා ආවා කියන දේ කරන්න කියලා. විනාඩි 5ක්වත් වාඩි වෙලා ඒ වෙලාවට කාලසටහන ගරු කරන්න. සමහර වෙලාවට කියන අපිට එහෙමවත් කරගන්න හම්බ නැහැ යන වාහනයක ඉඳගෙන ඉන්න වෙලාවක් එන්න ඉඩ තියෙනවා. ඒකට අඩු ගන්න හිතට අදිස්ථාන කරන්න කියනවා මේක මගේ භාවනා පැය කියලා. කරලා හරි එතන ටැග් එකක් තියන්න කියලා. එල පහුවෙන්න පුළුවන් තරම් ආයෙසරයක් පැය හදලා දෙන්නයි කියලා. අන්න එහෙම හදාගත්තට පස්සේ මේක මේ කාලසටහන හැදුනට පස්සේ මේ බයොලොජිකල් ක්ලොක් එකත් හැදෙනවා උකට. අපිට වෙලාවට බඩ ගිනිනවා. වෙලාවට නිින්ද යනවා. ඒ වගේ ටික වගේ හැදෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ භාවනා ජීවිතයක අමාරුම කොටස. අනිත් එක මේ ඒකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. අපි කියනවා නම් මේක හරයමයා මත තියෙනවා කියලා ඒ අපේ තියෙන දීනකම. manussත්වයට එක අපිට හම් වෙච්ච දේ තමයි අපිට අයිතිවාසිකමක් තමයි අපිට ඇතුළට හැරෙන්න පුළුවන්. ඒ ඇතුළට හැරෙන්න කාගවත් අවසර ගන්න ඕනෙත් නැහැ. අපි ඇතුළට හැරෙන එක වළක්වන්න පුළුවන් జగතෙක් මේ ලෝකෙත් ඇත්තෙත් නැහැ. දෙවියෙකුටවත්, රක්බිලෙකුටවත්, මාරයෙකුටවත්, දේවදත්තයෙකුටවත්, කතෝලික මිනිසෙකුටවත්, මුස්ලිම් මිනිසෙකුටවත් බෑ සත්‍යමත් වීම කරන්න. ඇතුළතදී හැරෙනවා කියන්නේ අන්න ඒක පාවිච්චි කරනවා. මේ සතතාභ්‍යාසේ අතික සප්පායකාරී හෝති සප්පායකාරී හෝති කියන්නේ භාවනා ජීවිත රසප්පාය වැඩ තියෙනවනේ නරක මිතුරු නරක දේවල් ඒවෙන් පුළුවන් තරම් ටික ටික ටික ටික අයින් කළකට ගැළපෙන දේවල් සාතච්ඡකාරී හොති සප්පායකාරී හොති තවත් එකක් තියෙනවා කියන්නේ සක්කච්ඡකාරී හොති සක්කච්ඡකාරී හොති කියලා කියන්නේ ආදර ගෞරවයෙන් නැමී සිට ඒ වැඩ ටික කරන්න ඕන. භාවනා කරන වෙලාවට තමන්ගේම භාවනාවට තමන්ම ගෞරව කරන්න. ඒකට යන්න හොඳ නැහැ අතපය මඩ ගන්න. යන්න ඕන හොඳට අතපය සීගල කරලා තේමා මේවා කරන්න. ඒ වගේම භාවනා කරන තැනත් අවුල් කරගන්නවා. ඒක හොඳ ධානයකොටම ශ්‍රද්ධාව විතර තනක් වෙනවා. ඒක වෙලාවත් පුළුවන් තරම් හරි ගැස ගන්නවා. අන්න එහෙම කළා ඒක සකස් කරලා කරනවා කියන්නේ. ඒ කියන්නේ ආදර ගෞරවයෙන් නැමීචර කරන ගැන අපි නිකන් දේව කාර්යයක්, රාජකාරියක් කරනකොට තේරෙනවා වගේ. නැත්තම් අපි කියනවා නම් සුප්‍රීම කෝට් උසාවියකට ගිහලා අපි වාඩිලා ඉන්නකොට අපිට ඒකේ තියෙන නීති වලට යටත් වෙන්න බෑ. ආන්න ඒ වගේ සාකච්ඡා සත්‍ත්‍ය සාතච්ඡකාරී හොදි සප්පායකාරී හොදි සක්කච්ඡකාරී හොදි කියලා මේකෙන් තමයි අපි ජීවිතය ගොනු වෙන්න පටන් ගන්නේ. ටික ටික ටික ටික ගොනු වෙන්න පටන් ගන්න. ඒ වගේ කාරණා නමයක් පෙන්ලා දීලා තියෙනවා. වර මේ සද්ධාදී ඉන්ද්‍රියන් ටික තමන් අඳුනගත්තට පස්සේ ඒ ටිකට බාධාවන්කින් තොරව වැඩෙන්න අපි පොහොර දෙන හැටි. ඒකට අපි අනුග්‍රහ කරන හැටි අනුග්‍රහිත කියලා මේකට සමානවට පාවිච්චි කරනවා. how to facilitate මේක කොහොමද අපි තනවා වඩන්නේ කියන එක ඒක තමයි අත්‍යෝ ත්‍රිපිටකයේ පොත් මේ සූත්‍රවල තියෙන අන්නේ ටික තමයි. අඳුනගත්ත මනුස්සයාට මේක දියුණු පවුණු කරගන්න හින්ස්. මේ මේ චරිතයට මේ දේ හොඳයි මේ ඉන්න පුද්ගලයාට මේ රටේ ඉන්න මනුස්සයට මේම හොඳයි කියලා වෙච්ච සිද්ධි පුළුවන් තරම් පොතට දාලා තියෙනවා. ඒක නිකන් එක්සැම්පල්. ඒ වගේම කටපාඩම් කරන දෙයක්වත් වඳින්න දෙයක්වත් නැහැ. මේටි ඉස්සලා අපි මේ ගමන මේටි ඉස්සලා ගිය උතුමන් වහන්සේලා යනකොට වෙච්ච බාධා සහයවෙන් ගැලවිච්ච හැටි පස්සේ කාලාට ප්‍රයෝජන වෙයි කියලා ඌව තමයි සූත්‍ර කියන්නේ. ඩිස්කෝසස් කියන්නේ. ඌව තමයි ඒක නිසා ඌ අපි කියවනකොට ඒක අපිට ඕන බෙහෙත් තුඬු ඒක නෑ. නමුත් ඒ අපි වගේ ලෙඩ වෙච්චාට ලියපු බෙහෙත් තුඬු ටිකක් කියවනවා. කරගෙන කරගෙන යනකොට Tamanට ඕන එක Tamanට හිතා ගන්න පුළුවන් මේකෙන් කියන්නේ කිසිම දෙවන්නේක් මේකට සම්බන්ධ නැහැ. මේ ඥාණයට කිසිම දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඒ ඥාණය යම් කිසි જાති එකක් තමා විසින්ම තියෙන දේ හදාගෙන කොටු කරගන්න ගන්නවා. එනිසා ඒ වෙලාවට වැඩ කරන්නේ කොහොමද? හැබැයි මම මම පිළිගන්නවා අද්දක මුසලා මගේ ජීවිතේ එච්චරම සංවිධාන ජීවිතයක් නෙවෙයි. මම පටන් ගන්න කාලේ මට හරියට මේ භාවනා පැයක් කියලා තිබුණේ නැහැ. නමුත් ඒ යම් වෙලාවකට යම් විදිහකට ටිකක් හරි හැදුණා නම් ඒ නිසා තමයි සතුට නම් ඇති වෙන්නේ. හරි මේ පැන පැන එකනට උදව් කර කර හිටියා කියලා මොකක්වත් අන්තිමට ඉතුරු වෙන්නේ නැහැ. Tamanට උදව් කරගත්ත ටික විතරයි ගමනට උදව් වෙන්නේ. ඒක මුග කෙනෙක් අර හිතනවා නිකන් ආත්මార్థකාමී වැඩක්, ඇතුළට නැවිච්ච වැඩක් කියලා. ඉතින් පරාර්ථකාමී උනායි කියලා අපේ අමලයට කවුරුත් නැහැ. අපි කරදරේ වැටෙනකොට අපි විඳ ගන්න. ඒ නිසා අර හොඳට ශක්තිමත් වෙලාවේ සෞඛ්‍ය සම්පන්න වෙලාවේ යමක් කමක් කරගන්න පුළුවන් වෙලාවේ බය වෙලා වයසට ගිහිල්ලා මරණයට කිච්චුලා කරන වැඩ ටික දැම්මම කරකට තියන්න. හොඳ වටිනා පැයක් වෙන් කරගන්න එකයි තියෙන්නේ. මම කියන්නේ මම ආදර්ශයක් වශයෙන් කියන්නේ පැයක් කියලා. ඉතින් ඒ වගේ කාලයක් වෙන් කරගන්න එක නිතිපතා කිරීමෙන් තමයි අපි ජීවිතේට ගොනුවක් සංවිධානයක් ඇති කරගන්නේ. half half 50 මන්න අගේ කිරීමකින් මම සමාන වටිනාකමක් තමයි දෙන්නේ. සමහර වෙලාවල් වලට අපිට ඉඳ ගත්තාම පැය එකමාර දෙක තුනක් ඉන්න පුළුවන්. නමුත් ටයිම් ටේබල් එකක් හදනකොට නම් වොකින් මෙඩිටේෂන් වලට අඩු සැලකිල්ලක් කරන්න බෑ. කරපු ගමන් වදිනවා ආපහු වදිනවා. ඒ නිසා වොකින් මෙඩිටේෂන් වලට මේ ඇති වෙන්න කෙරෙන්න දෙන්න ඕනේ. ඒකෙන් තමයි ගමන දුරදිග යන්න මේ ඒ දුෂ්කර ගමනක් වැටෙන්නේ නැතුව දුරදිග යන්න ඕන ශක්තිය දෙන්නේ වොකින් මෙඩිටේෂන් වලට. මේ සිටින් මෙඩිටේෂන් වලින් හොඳ concentration එකක් දෙනවා මේ විඳින්න යමක් දෙනවා. නමුත් ඒ ගමන නිතර යනකොට ඒක නිකන් හරියට කාර් එකේ තියෙන බැටරිය වාගේ හුඟක් කල් නතර කරලා තිබ්බනම් කාර් එක හුඟක් වෙලාට බැටරිය ෆ්ලැට් යනවා. එතකොට charge කරලා පටන් ගන්නවා. නිතර දුවන බැටරිය නම් කාර් එකේ යන යනකොට charge වෙනවා. වගේ නිතරම බැටරිය මේ මේ බැටරිය නිතරම charge වෙන්න ඕනේ ඩයිනමෝ එක වැඩ කරනවා. ඒ charge වලට අඩු වෙලා තියෙනවා නම් හොඳට recharge කරලා බැටරිය සකස් කරලා දෙන්නේ සක්මණෙන් තමයි. සෞඛ්‍ය පැත්තෙනුයි දේවල් දැරීමේ ශක්තියමුයි නිින්ද නොයෑම සඳහා හොඳට හිත අවදියෙන් තියානින් එකයි ඔය ලාමක හිතවිලි කමකට නැති හිතවිලි නිතර හිතට එනෙව්ව සක්මණෙන් තමයි ගොඩක් වෙලාට සක්මන් කරනකොට ඒව ඇවිල්ලා ඉවර කරනවා. පරියන්කට යනකොට හිත හුඟක් නිදාසකට ලෑස්ති ගතියක් තියෙනවා. විස්තර ඒ කියන්නේ මට අවවාද දෙන එකෙක් කියලා දැන් එයා තමයි මට කිව්වේ අර විදිහට විතක්ක ਵਿਚාරේ විදිහට හිතන්නේ හිමිම කියලා. එතකොට ආමුදුරු මොකද හිතන්නේ තව දුරටත් මේ වගේ අවවාද හොම්කන් දීලා ගන්නද නෑ ඒක ඇත්තටම මම කිව්වේ ඒ විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ලැබේවා කියලා කියමන අදිෂ්ඨානයක් නෑ පොතක. තියෙන විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ එකක් දායිත ප්‍රථම ධානය ලැබේවා කියන එක තමයි. ඒක ලැබෙන්නත් ඉල්ලුවපමණට ඒක ලැබෙන්නේ නැහැ අදාළ සමාධිය ආවට පස්සේ තමයි අදිෂ්ඨානය කරන්න උපරිමයේ අදිෂ්ඨානය ගෙනියලා. ඉතින් ඒකේ සාමාන්‍ය ප්‍රැග්මැටික් පොයින්ට් එක තමයි ඉස්සෙල්ලා ඉබේ ගියාට පස්සේ තමයි ඔය විදිහට අදිෂ්ඨාන කරලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා Tamanda මෙතෙන්ට උදව් කරගන්න එනකම් උදව් කරපු කිසිම කල්යාණ මිත්‍රයෙකුට පුංචි කළ සලකන්න යන්න එපා. අනිතක මට දැන් ලොක්කේ කම්බිලා ඉන්නවා කියලා අනිසුදියා පොඩි කළ සලකන්න යන්න එපා. සහ ගහනවා. ඉන්න බෑ දුවන්න බෑ ගමන. අපි ඒගොල්ලොත් එක බෙදා හදා ගැනීම සහ ඒ තිබුණු සම්බන්ධකම තියාගන්න. හැබැයි කවදාකවත් ඉනිෂියටිව්ස් ගන්න යන්නේ කතාවකට හරි මොනවා හරි ඒ කටිය ආවොත් අපි දිහා අපිට කරන්න පුළුවන් උපරිමේ කරලා ඉවර කරනවා. ඒ නිසා මේ Taman ගිහින් level අලුතෙන් appointment එකක් දාලා කතාව පටන් ගන්න ඉනිෂියේට් කරන්න යන්නේ. කිසිම වෙලාවක ඒගොල්ලන්ට පුංචි කරලා සලකන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි මෙතෙන්ට එනකන් අපි කවදාකවත් බලාපොරොත්තු වෙච්ච පිරිසකින් තමයි අපිට උදව් ලැබිලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙච්ච කින්තුවක් දෙන්නේ නැයකින් කවදාකවත් මේක උදව් ලැබෙන්නේ නැහැ. ඒක ඉතින් 100%ක්ම ෂුවර්. අපිට නියම පණිවිඩය හම්බෙන්නේ අහම්බෙන්. නොදන්න කෙනෙක්ගෙන් නොදන්න ප්‍රමාණයට නොදන්න තැනකදී. ඒ කියලියොල් අපි සාමාන්‍ය ෆෝමල් කට්ටිය අමතක කරන්න නරකයි. ඒගොල්ලෝ අපිට මේ මස් ටික දුන්නේ අපි ඇඟට ඕන කරන. අපිට ඕන කරන මේ දැනුම හොඳ නම් ඒ ටික ඒකට ගෞරව කරනවා. ගෞරව කරනවා අපිට උදව් කරන්න කියලා ඉනිෂියටිව් ගන්නෙත් නැහැ. ඒගොල්ලෝ අපි ළඟට එනකොට කවදාකවත් පස්සේ එන්න දැන් බෑ එමත් නැහැ. පුළුවන් තරම් ඕපන් කරගෙන යනකොට ධර්මයේ තියෙන ඕපන් අයක කියලා ගතියක්. ඕපන් අයකෝ මේ කියලා මේ ඕපන් අයකේ කියලා කියන්නේ අපි හරියට කරන්න ඕනේ දේ කරනවා අප්‍රමාදීව කරේතු කරන්න ඕන නම් අපි වඩා හොඳ කල්යාණ මිත්‍ර ළඟට ගෙනියන එක ධර්මයේ ස්වභාවය. වඩා ගැඹුරු ධර්ම වලට අනේක ධර්මයේ ස්වභාවය. වඩා ගැඹුරු මේ සමාධිය වලට ගෙනියන එක ධර්ම ස්වභාවය. ඒ කියන්නේ උපනායනය කරනවා. මේක අරකට තල්ලු කරනවා. තල්ලු කරලා තල්ලු කරලා නිකන් කරකෝ කරකෝ කරකෝ කරකෝ උඩු උඩු ගෙනියනවා. ඉතින් ඒක මේ මේ ක්‍රියාත්මක වෙන එක යාන්ත්‍රණයක් තමයි කල්යාණ මිත්‍රය. හැබැයි ඒ කල්යාණ මිත්‍රය එතනින් තල්ලු කරාට පස්සේ සමහරට කල්යාණ මිත්‍රය හැලෙනවා. මොකද එයා හැමදාම ඒ ස්ටේට් එකේ ඉන්නේ. යා කැමති නැහැ ඉහළට යන්න. ඒතර නතර වෙනවා. අපි සමාල්ලාට ඒ ඉස්තර දව කරලා පස්සේ අපි ඉහළට යනවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි යාක ගෞරවයේ தත්ත්වේ රැකෙන්න ගෞරව කරලා අපි යන ගමන දිගට යනවා. ඒ නිසා ධර්ම මාර්ගයට වැටුණාට පස්සේ වට ගන්නයි මාරු හරියට පොච්චයට අපි පිටිය හුක් කර ගන්නයි මාරු ඊට පස්සේ ඉතින් යනවා දිගටම අරගෙන. ඒ යන්න පටන් අරගත්තට පස්සේ මේ එකින් එකට එකින් එකට අතින් අතට යන මල්වට්ටියක් වගේ තමයි. ඒක එකන එක එකන අරගත්ත දුන්න අරගත්ත දුන්නා කියන පාස් කර කර පාස් කර කර යන්නේ එකක් තියෙනවා. ඉතින් හැම කෙනෙකුටම අපි කළ යුතු ගෞරවය කරගත්තා. නමුත් මේ පුද්ගල අභිවන්දන පුද්ගල ගෞරවය කරන්න ගිහලා අපේ වැඩ බාධා කරන්නේත් නැහැ. ඒ වගේම අපි දැන් මහාන් තත්තකම් තියනවා කියලා ඒ උදව් කරපු පුංචි බාල බාලාංශ පන්තිල ටීචර්ස්ලා පුංචි කළ සලකන්න යන්නේත් නැහැ. වෙන්නේ නැහැ ඇත්තටම ධර්මයෙන් කරන්න වෙන්නේ නැහැ. නියම කල්යාණ මිත්‍යාන ඉහළට යනවා දකින්නට සතුටු වෙනවා. පුත්‍රික බන්ධන තියාගන්න. ඒ නිසා මට උදව් කරන වෙලාවේ මම කිව්වේ මට තාපසය තුමෙක් උදව් කරේ. ඒ වෙලාවේ ෂොක් එකේ හැටියට ඊට පස්සේ ධම්මික ආහඳුර හම්බුණා. හම්බුණාට පස්සේ මට විශාල වෙනසක් වෙනවා. මම ධම්මික ආහඳුරට ගිහිල්ලා කිව්වා මට ගෝහන්ස කියන්නේ මට කැමැති. අර මම එච්චර කල් කර කර හිටියේ සාමාන්‍ය මේ පූජා විදි ටිකක් විතරයි කියලා. ඊට පස්සේ මම මිනිස්සු අමතක කරන්න පයි. ඒ මනුස්සයා තමයි උතන ඉලබ මෙතෙන් ගෙන ආවේ. ඒ ගෞරවයක තියාගෙන දැන් මේ වැඩේ හොඳයි නම් වඩා සක්‍රියයි නම් කාර්යක්ෂමයි නම් මේක කරපන්. අර මනුස්සයා පුංචි කළ සලකන්නත් එපා. හැබැයි ගිහිල්ලා ආය අවශ්‍යගෙන ඉනිෂියටිව් ගන්නත් එපා. යාට තියෙන ගෞරවය තියානියක්. එතන ධම්මික හඳුරු නැහැ තුනට පස්සේ තව කට්ටිය හඳුනා. ඉතින් ඒ ක්‍රමෙම තමයි ධම්මික හඳුරන සලකුවේ. මෙතනින් මෙතෙන්ද ගෙනියන්න එයා උදව් කරා. එතනින් එහාට තව කෙනෙක්. ඉතින් කොහොම අතින් අතට යන මල්ලට්ටියක් වගේ තමයි යන්නේ. කිසිම කෙනෙක් එක්ක පුද්ගලික සම්බන්ධකම් අවශ්‍ය නැහැ. කොච්චර අපිට උදව් කරත් ධර්මමය සම්බන්ධය විතරයි තියෙනවා. අපි සම්බ්‍රහ්මචාරීන් වහන්සේලා එකට බ්‍රහ්මචාරිය හැසිරෙන අය මිසක් ඒ කෙරෙන්න ඕන වෙලාවට යුතුයකම කරනවා Taman කාටට උදව් කරත් ආපස්සට මොනම දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙලාවට කරන්න ඕන දෙය කෙරුවා කරනා නෙවෙයි කෙරෙනවා. අතේරිය. එතකොට එතකොට ඔය ඒ වගකීම ධර්ම ගමනේ තියෙන අනිත් හැම තැනකදීම උදව් කරපු කට්ටිය තමයි අපිත් එක්ක බරට ගර්ගමරාල දිවි ලෝකේ යනකොට පිටිපස්සෙන් එල්ලිච්ච කට්ටිය ඉන්නේ. තනන මේ කතාව. අලියගේ වලිගේ එල්ලිලා ගමරාල දිවි ලෝකයට යනකොට නැහැදා ටික ඔක්කොම ඇවිල්ලා පිටිපස්සෙන් එල්ලුණානේ. ඒ එල්ලුණාට පස්සේ අන්තිමට ඇදගෙන වැටෙන්නේ ඒගොල්ලෝ නිකන්. මොකද ඒගොල්ලෝ නිකන් එන්නේ දිවි ලෝකේ මේ මොකද්ද මේ බුසලේ සයිස් එක. මේ බුසලේ සයිස් එක ගන්න අත් දෙක දිගාරපුවාම මේ එල්ලෙන කට්ටිය තමයි ඔය සංසාරේ අපිත් එක්ක අපි හිතන්නේ කීට්ටුවන්ත අත්‍යන්ත නෑදෑයෝ ලේ නෑයෝ කියලා තමයි. ඕ කවුද දන්නේ මේ ඇයෝ නෑදෑයෝ. ඒකට ඒක දැනගන්න ඕනේ ප්‍රමාණය සලකලා වැඩ කරලා. ඒගොල්ලෝ සාමාන්‍ය අපේ දිහාට නැවෙන්නේ ඉතින් නමුත් අපි යන තරකයි ඉනිෂියටිව් ගන්න. අපි කරන්න දෙන යුතු කන්ටක නම් කරන්න. ධර්ම ගමන අනම්මන මොකක්වත් බෑ. ඒක වෙනකට වැඩි කරන්නත් පුළුවන්. කරලා ඉතින් මම කියන්නේ සාමාන්‍ය කොස් කපනකොට පොල් තෙල් ටිකක් ගාගෙන කොස් කපන. ඔය දන්නවනේ ඇලවෙනවයි කියලා. ගෑවුනට පස්සේ ආ ගාලා වැඩක් නැහැ පොල් තෙල්. දැන් කොස් කිඩිය ගන්නකොට පොල් තෙල් ටිකක් දානවා නැත්තම් සාමාන්‍ය කමිට කියන්නේ මේ ඉලෙක්ට්‍රිසිටි වැඩ කරනවා කලින්ම රබර් ග්ලව් එකක් දාගන්න. එතකොට ෂොක් එක වදින්නේ නැහැ. හුඟක් වෙලාට සර්කිට් එකේ ලීක්ස් නැහැ. ලීක් එකක් තිබුණත් ආරසයන්ලා භාවනා කරන එක දැනගන්න පොල් තෙල් ටිකක් ගාගෙන ඒ විශේෂයෙන්ම ඔය ඇලි ගලි වාසය කරන කට්ටියත් එක්ක පමනට දාගන්න. ගුරුරුත් ඒකෙම ඉන්නේ. නෑදෑයොත් ඒකේ යාළුවොත් ඒකේ ඔක්කොම ඒකේ. එහෙම කරනකොට කම්රවි ෂොක් වෙනවා නම් කම්පැනි චංචල වෙනවනම් ඒ පුද්ගලයා ඇත්තටම කරදරකාරකක්. පුරුදු කරපු කල්යන විතර යා හොඳට දැනගන්නවා හරි දැන් මයි ළඟ ඉස්සර වගේ මහලක පයිරපාස ගන්න නැතුණාට ගණන් ගන්න හොඳයි පුතා කියන කෙනෙක් ඉන්නවා ඒ මනුස්සයා ටිකක් දෙවිලක් මිනිස්සු කියන්නේ දන්නවා ඒක දරන්න පුළුවන් ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් කොහොම කට්ටියද අපි ආශ්‍රය කරන්නේ කියලා. ඉතින් ඒක මම හිතන්නේ විනාඩි 10කින් 15කින් ගණන් පුළුවන් එකක් කියලා. බොහෝ කල් අසුරු කිරීමෙන් තමයි අපිට මේ කේල් ගහ පොල් ගහ මොකද්ද කියලා එන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා අල්ලන්න ගා කියලා බලන්න. ඒක තමයි අමාරු කැලේ තියෙන්නේ. ඉතින් අර පාර හරිනකොට ඉබේම ඒ කම සහ විදි ටික ටික ටික ටික තේරෙන පටන් ගන්න. ඇත්තටම මේ පැවිදිකමක් වගේ ග්‍රීකී අත්හැරීමක් කියලා තියෙන්නේ ඒකේ තියෙන එක ටූල් එකක් විදියට. කියලා ලිඛ්‍යා කරලා මම යනවා. ඒක කියන්නේ අප්පං වා භෝග පරිවර්තන් පහය මහන්තං වා භෝගකට පරිවර්තන් පහය. අප්පං වා ඥාති පරිවර්තන් පහය මහන්තං වා ඥාති පරිවර්තන් පහය. ස්වල්ප වූ හෝ වේවා භෝග සම්පත්‍ය අතහැර මහත් වූ හෝ වේවා බෝධ සම්පත්‍ය අතහැර. කුඩා වූ හෝ වේවා නෑ පරපුර අතහැර මහත් වූ හෝ වේවා නෑ පරපුර අතහැර. ওই දෙක තමයි අපිට තියෙන පොකු දෙක. බාහිර තියෙන බන්ධන දෙක තමයි භෝග සම්පත්‍ය ඥාති සම්පත්‍ය. ඒ ওই දෙක අතහරිනකොට තමයි හරි අමාරුයි. ටික අතහරින්නත් ඕනේ රිදෙන්නේ නැති වෙනට ගමරාලා අතහැරපු තාලට අතහරින්න නැතුව. ටික ටික ටික ටික හැලෙන්න අරිනකොට ඒක තමයි ඒක තමයි ආර්ට් එක. ඉතින් අර පැවිදි වෙනවා කියලා කියන්නේ ඒක ඕපන්ලි කියලා අතහැරලා දානක. නමුත් එහෙම ඒක වෙනවා. එදිනදා ජීවිතේ ටික ටික ටික ටික විශේෂයෙන්ම සුඛෝපභෝගී දේවල් අතහරිනවා. කරදරකාර මිත්‍ර ප්‍රතිරූපක අතහරිනවා. ඒ සාමාන්‍ය දේවල් වලට මේ මේ මේ මේ කළා මේ මේ හැලෙන එක තමයි සිද්ධ කරන්නේ. නෑ ප්‍රශ්න නැත්තම් අපිට පුළුවන් පැය භාගයක් විතර සක්මන් කරලා සිටින් එකක් කරන්න පුළුවන්. දෙකේ ඉඳලා තුන වෙනකන් දෙක වෙනකන් සක්මන් කරලා අපිට දෙකේ ඉඳලා තුන වෙනකන් සිටින් එකක් කරන්න පුළුවන්. එතකොට ටයිම් ටේබල් එක ෆික්ස් වෙනවා. මම මේ ප්‍රශ්න නෑ කියන උපකල්පනය මත තියෙන්නේ. ඒ නිසා අපි එහෙමනම් මේ වොකින් මෙඩිටේෂන් එකට ගිහිල්ලා ඊට පස්සේ නෑ මම කකා කර තියෙනවා නම් හතෙන් පස්සේ මම ෆ්‍රී අර අර කට්ටියක් සතිපට්ඨාන තමයි මම කිව්වේ මෙහෙමයි හතෙන් පස්සේ මම ෆ්‍රී මේ වෙලාවෙ ඉතින් ටයිම් දෙන්න බෑ නෑ නෑ අපොයින්ට්මන්ට් එක ෆික්ස් කරලා නෑ හතෙන් පස්සේ අපිට පුළුවන් කොහොමද ධර්ම දේශනාවෙන් පස්සේ අපි ධර්ම සාකච්ඡාවට යනවනේ ඒක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් හොඳයි එවනම් අපි මේ virtues ගැන කියලා ඔක් කියන්න බෑනේ ප්‍රශ්නයක් විදිහට නගන්න බෑනේ. එතකොට මට පුළුවන් දැන් මේකට වෙලාව ගන්න. මොකද්ද අදහස් කරන්නේ කියන්නේ? භාවනා කරන්න උදව් වෙන්නේ අපිට හොඳ virtues ඔය ඒකට මෙහෙමයි නිදර්ශනයක් වශයෙන් කියන්නේ ඔපරේෂන් එකක් කරන්න ඉස්සෙල්ලා ලෙඩා ඩිසින්ෆෙක්ට් කරන්න ඕනේ. තියටර් එක ඩිසින්ෆෙක්ට් කරන්න ඕනේ. ඉන්ස්ට්‍රුමන්ට් ඩිසින්ෆෙක්ට් කරන්න ඕනේ. ડොක්ටර්ස්ලා නර්ස්ලා ඔක්කොටම ඩිසින්ෆෙක්ටඩ් ඇඳුම් අඳින්න ඕනේ. එහෙම නැත්නම් ඔපරේෂන් එක කරන්න තියා ඇනස්තීසියාවක් දෙන්නේ නැහැ. ඒ නිසා ඩිසින්ෆෙක්ෂන් එක තමයි ඒ සීලය කියලා කියන්නේ. ඒ ටික නැතුව ලෙඩාගේ දැන් ඇතුළේ ලෙඩරත්තේ තව කැපුවයි කියලා කියන්නේ සම්පූර්ණ විස බීජ කන්දරාවට විරුද්ධ වෙන නිසා අපි ලෙඩා කපන්න ඉස්සරලා ඇනස්තයිස් කරන්න ඉස්සර වෙලා පරිසරය සම්පූර්ණ ඩිසින්ෆෙක්ට් කියලා සාතික කරන්නේ නැතුව ඔපරේෂන් කරනවා කියලා කියන්නේ හදිසි කියලා මොලේ ඔපරේෂන් එක කුස්සියකදී ඔලුව පැලුවා වගේ වැඩක්. එතකොට වෙන්නේ ඔපරේෂන් එක කෝක වෙතත් අනිවාර්යෙන් ඩෙට්‍රිමෙන්ටල්. එනිසා සීලය කියලා කියන්නේ ඒ වගේ. එහෙම නැත්නම් කියනවා කැලයක් මැද හේනක් කොටන මිනිස්සෙක්. ඒ හේනේ මේ පැලවට දාන්න ඉස්සෙල්ලා වපුරන්න ඉස්සර වෙලා පැල නැගිටලා ඉඳ ඉස්සෙල්ලා පැල කොහොමඩක්වත් ඇට පිටරටවත් දාන්න දලා හොඳට දඬුවට ගහගෙන තියෙනවා. දඬුවට ගහුවේ නැත්තම් අර හේන මැද නවදලි හේන මතුවෙන කිසිම භෝගයක් පැලයක් බවට පත් වෙන්නේත් නැහැ. ඔක්කොම සත්තු කරනවා. අලියාගේ ඉඳලා ආ වගේ කුරුමිනියගේ දක්වා තේම සතෙක් මර කැලේ ලස්සනට හැදිලා ඕක කන නිසා සම්පූර්ණ දඬුවට ගහලා තමයි ගොවියා බීජ වපුරන්නේ. ඒ වගේ තමයි දඬුවට නැතුව කරන්න හදන නම් කැළේ මැද හේනක වගාවක් කද්දාක ගඩාගෙඩි කඩන්න හම්බ වෙන්නේ නැහැ භෝගෙවත් හැදෙන්නේ නැහැ. ඒ නිසා සීලය අත්‍යවශ්‍යයි ඊගාට හැදෙන සමාධිය කියන දේ දරන්න. ප්‍රඥාව කියන දේ දරන්න. ඒ සීලය නැතුව වැඩ කරන්න හදනවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඔපරේෂන් එකක් කරන්න හදනවා ලෙඩ පිරිසුදු කරන්න නැතුව. එහෙම නැත්නම් හේන වැඩ කරන්න හදනවා දඬුවට ගහන්න නැතුව. ඒක වැදගත් වෙන්නේ මොකද මේ විශේෂයෙන්ම ඇමරිකාවටයි. මොකද මෙහි මේ ඉංග්‍රීසි පුත්තංගකාරයෝ ඉන්නවා. දැන් ඉංග්‍රීසි පැත්තෙන් පටන් ගන්න ඉංග්‍රීසි මේ සංස්කෘතියෙන් ඇවිල්ලා ඉතින් ඒගොල්ලන්ට ෆ්‍රස්ට්‍රේෂන් තියෙනවා. ඒගොල්ලන්ට මේ පරිසර දූෂණ තියෙනවා. ඒගොල්ලන්ට තියෙනවා මේ ටෙන්ෂන් එක. ඉතින් ටෙන්ෂන් නැති කරන්න ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් කියලා කෙලින්ම ඉන්සයිඩ් මෙඩිටේෂන් එක දානවා. ඉතින් දැන් පස්සේ ටෙක්නික් එකක් වශයෙන් හරි. හරියට මොකද එයාගේ කායික වාචික ක්‍රියාවල කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ හොද හොද මඩි දාන වගේ නැවත නැවතත් මේ වැරද්දම කරනවා. වැරද්ද කරුවොත් පස්සේ ඉන්සයිට් එක දාලා වෙල පොඩ්ඩක් එක මකා ගත්තට ආයෙත් ඒ කටයුතු ගියාට පස්සේ ඒ මිනිස්සු මේ ඉන්සයිඩ් මෙඩිටේෂන් එකේ ප්‍රතිඵල පිළිබඳවත් පස්සේ වැඩි මතපල කරනවා. ඒ විතරක් නෙමෙයි මෙන්ටල් ලැබරේෂන්ස් වලට යනවා. ඉන්සයි ඒගොල්ලන් කියන්නේ බටන් ගත්තර කමක් නෑ මේක ටෙස්ට් කරාට කමක් නෑ. නමුත් yaadena ප්‍රතිඵල ලබන්න ටිකෙන් ටික ටිකෙන් ටික nuts and bolts අද කරනවා වගේ තමයි සීලක පිටට. ඒක නිසා විපස්සනා කියලා දුන්නා කමක් නෑ ඒගොල්ලන්. හැබැයි කියන්න ඕනේ මේක තට්ටුවෙන් තට්ටුවට යන වැඩක්. නිසා සීල පදනමක් නැතුව මේක yaadෙන වැඩක් වෙන්නේ. දැන් අපි ඒ අපේ හිටියා ජර්මන් හාමුදුර කෙනෙක්, ඇමෙල්නස් කෙනෙක් ඉස්සර දියා කියනවා ජර්මනිය වැඩ කරද්දී ඒ මිනිසුන්ට ඉන්ෂුරන්ස් එකෙන් කවර් වෙනවලු ඒ නිසා ප්‍රෙෂර් එකට ප්‍රෙෂර් එක හැදිච්චාම මෙල්නස් කතා කරලා කියනවලු මට ඉන්ජෙක්ෂන් එකක් ගන්න කියලා. ඉතින් මිනිහා ඉන්ජෙක්ෂන් එක ගන්න ගමන් ප්‍රෙෂර් එක බහිනවලු. ප්‍රෙෂර් ගියාට දවස් දෙකකින් ෂුවර් එකට ආපහු එනවා. මොකද කියලා කන්නේ ආයතරයක් අර ප්‍රෙෂර් එක තියෙන දේවල්මයි ඉන්නේ ඒකෙමයි අර බෙහෙත කරගත්තට මොකද ඒක නිසා මෙයා කියනවා නර්ස් කෙනෙක් විදිහට අපිට කිසිම ජොබ් සැටිස්ෆැක්ෂන් එකක් නැතිලු. ඒ විශ්යල ඩිමාන්ඩ් කරනවලු මට මේ බෙහෙත දීපන් මේ ඉන්ජෙක්ෂන් එක දීපන් දින එකක් දෙනවලු හනේ වෙනකන් හනේ වෙනවා. හැබැයි හොඳටම ෂුර්ලු අනිද්දාස එනවා කියන. ඉතින් මේ ජීවන රටාව වෙනස් වෙන්නේ නැතුව මේ බෙහෙතකින් කරන්නේ මොකද සිම්ප්ටම් එක අයින් කරන එක විතරයි. ඒ නිසා ආහාර විහාර මනෝ ව්‍යාපාර කියලා තමන්ගේ ආහාර රටාව ඉන්න පරිසරය මනස මානසික සැකස්ම ඒව පිළිබඳ වග කියන්නේ නැතුව මේ භාවනා කරුවොත් හරියන්නේ ඒකෙන් හැබැයි අර වගේ නීති දාන්න යන්නත් හොඳ නැහැ ඒවා කොහොම සම්පූර්ණ වෙනකම් භාවනා කරන්න හොඳ නැහැ කියන්නේ යන්න නරකයි අපි දැනගන්න ඕනේ පටන් ගන්නකම් ටෙස්ට් කරලා බලුවත් නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ හැබැයි ප්‍රතිඵල දෙනවා නම් ඒක yaadෙන්න තමන් කැපකිරීම කරන්න. කායික වාචසික ක්‍රියා සතුන් මරීම හොරකම් කිරීම සහ කාම මිත්‍යාචාර කියන කායික අරි බොරු කියලා මිසජන පරිසෝචන කියන වාචසික ටිකයි මත්පැන් බීම ජීවිත රටාව වගේ දේවල් හැඩගස්ස ගන්න නැතුව මේක ස්ථිර භෝගයක් නම් හදන්න බෑ. ඒක නිසා සීලය පිළිබඳව ලංකාවේ උපදිච්ච අපිට ඒකෙච්ච ප්‍රශ්නයක් නෑ මොකද පරිසරය පරිසරයෙන්ම කියලා තියෙන සදාචාරය කියලා එකක්. දැන් මේ රටවල කිසි සදාචාරයක් නැහැ. මං එදා ඔලන්ඩෝ ගියා. ඊට පස්සේ අනවුන්ස් කළා දුන්නා හතර ඉඳලා හය වෙනකම් ටෝක් එකක් දීලා භාවනා කරනවා ඒ කරනවා. ඒ කවුරක්වත් ඇවිල්ලා හිටියේ නැහැ භාවනා කරා. ඒ සුදු නෝන කෙනෙක් ඇවිල්ලා හිටියා. තව ගෑන් ළමයෙකුට හොන්ටටම තරුණ ගෑන් ළමයෙක් මොංගෝලියන් කියලා. ඉතින් මම කිව්වා මම මේ කරන්න හදන්නේ කවුරු හරි ඉන්නවා නම් භාවනා පිළිබඳ හඳුන්වීමක් කරලා අපි වාඩි වෙන්න හයිලා කිව්වා මට නම් එක දැනක ඉන්න නම් බෑ. මගේ මේ අප්සෙට් එකක් වගේ තියෙනවා. ඉතින් මට වැඩි කතා කරන්න හම්බුනේ නැහැ මං ගියේ මහත්තයට කියලා තියෙනවා. පස්සේ කොහොම හරි ඉතින් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා අපි ලංකාවේ උන් කතා දෙනකොට අපි වාඩි වුණා. අර ගහලා විනාඩි 10ක් විතර ගියාට පස්සේ කඩා වැටලා ඕම කරගෙන ඉඳලා නැගිට්ටා කොහොම ඇවිල්ලා ටිකක් සක්මන් කළා ආය යන්න හදනට ඇවිල්ලා කිව්වා වැඩ පිළිවෙල නම් හොඳයි හැබැයි මට වැඩක් නැහැ මට නම් ඔළුව මොහොම ජීවත් තියාගෙන බෑ කියලා යගේ තියෙන මොකද්ද මේ අප්සෙට් එක. ඉතින් මම කමන්නේ කියලා මාව ඇවිල්ලා හක් කරන්න ලැහැත්තුනා. බුදුගේ ඇතුළත අනික අර තායි ආන්දරොත් ඉන්න කරට අත දැම්මා. තරුණ කල්ලි. ඉතින් මම පිටිපස්ස රද්දක වෙනකන් මම සක්මන් කරලා මම හේම කරබනේ කියන්නේ මොනවාක්ද මොන අපබ්බන්තයක් කියන්නද දැන් මේ මනුස්සයා දන්නේ එකම දේ එච්චරයි. ඒ ලොකු දෙයක් ඔය කරන්න හදන්නේ. මම එහෙම ගලවගෙන ඉනකොට මේක සාමාන්‍යයක් දෙයක් නෙවෙයිද කියලා ඕගොල්ලන්ගේ. මොකද අපි මෙහෙම දේවල් නැහැ. ඊට පස්සේ පිටිපස්සෙන් පිටිපස්සට ගිහිලා වඳින්න බෑ. පුදුමාකාර අපොලොජයිස් කරා මේ අනේ මම ඇති එහෙම හානියක් කරන අදහසක් නෙවෙයි තියුනේ මේක තමයි ක්‍රමය කියන්නේ. ඉතින් ලංකාවේදී එහෙම බුදු ගයක් අතට තහම කෙනෙක්ට දෙමනම් එහෙම. ඒ මොකද්ද සත්‍ය? කෙරෙන්නේ නැහැ නේද? එහෙමද අපි හදිච්ච පරිසරය අපි දන්නා මේ තැනදී මෙහෙම නෙවෙයි ගෞරව කරන්නේ කියලා. ඉතින් ඒ වගේ මිනිස්සුත් එක්ක අපිට කියන්න ගත්තොත් ඔබ සීලක පිළිපදවන භාවනා කරන්න කියලා හරියන්නේ නැහැ. ඒ වගේ කියන්නේ කරන ගමන් ටික ටික ටික ටික ටික ටික නපුරුදු කරනවා. ඒ තමයි සීලය සහ ප්‍රඥාව අතර තියෙන සම්බන්ධතාවය එක දවසින් එක රැයකින් කරන්න අමාරුයි. අපිත් දන්නේ බොහොම ටිකයි. අපිට තව ගොඩාක් තියෙනවා මේ හැසිරීම වලින් වාචික කායික හැසිරීම වලින් හදලා හදලා ප්‍රඥා සංකෝචර වෙනකොට අපේ කායික වාචික හැසිරීම සාමාන්‍යයෙන් දෝලණය වෙමින් තියෙන්නේ. ඒ දෝලණේ අන්තවලට යන්න යන්න වීතික්‍රමණය වෙන වැඩි අනුන්ට හානි වෙනවා වැඩි. පරිසරයට හානි වෙනවා වැඩි. මැදට එන්න එන්න එන්න මධ්‍යම ප්‍රතිපදාට කිච්චුන වැඩි. නමුත් මැද විතරක් තියෙනකොට හරි බෝරින්. හරි කම්මැලි ඒකාකාරී. ඒ නිසා අපි ඒක ටිකක් ඩ්‍රමැටික් කරන්න එහාට මෙහාට පද්දන්න පද්දන්න වෙන්නේ මොකද්ද? අනුන්ගේ අයිතිවාසිකම් වලට හානි වෙනවා. පරිසර දූෂණය වෙනවා. සුඛෝපභෝගී වෙනවා. කන්සියුමරයිසේෂන් එකට යනවා. ඉතින් මේක එකපාරට මෙහෙම පැද්දෙන දේ මැද හිටින්නෙත් නැහැ. තල්ලු දෙන්න තු ඉන්නකොට ඕක ඔහොම වෙවි වෙවි වෙවි මැදට තමයි එන්නේ. එහෙම ඉන්නකොට කම්මැලි වෙනකොට තමයි ඔය පික්නික් දාගන්නේ. පත්‍රේ බලන්නේ. ටීවී එක බලන්නේ. අල්ලපු ගෙදරට පොඩ්ඩක් අහුම්කම් දෙන්නේ අර මදි වෙච්චාම අපිට අර මේ කික් එක. ඒකලිල අපි කියනවා ටෙන්ෂන් එක එනවා, ෆ්‍රස්ට්‍රේෂන් එනවා. කෙරේටි ඕක හැම චිත්තක්ෂණයකම සීලේ සහ සමාධිය අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් අපේ ප්‍රඥාව යම් ප්‍රමාණයට එනකන් අපි ප්‍රඥාවේ තියෙන අඩුපාඩු මොඩකම තකතිරුකම පෙන්වන්නේ කායික වාසික චපලකම් වලින් තමයි. ඒ වගේ තියෙන අඩුපාඩුකම් වලින් තමයි. ඉතින් ඒක මගේ කියාගත්තොත් අලි කරදරයක් ඕක. මේ කරන්නේ මම මේ මංග මමයි අඩුපාඩු කියලා. ඉහළට යනකොට යනකොට තියෙනවා මේ ස්වභාවයක් මේකේ තියෙන කියලා. භාවනා කරමු නැති එක නම් කියන්නේ මම දුර්චර්චයක් කරන නිසා මං අපාගත වෙනවා. එයා ඒක ආත්මයක් කරගෙන විඳවනවා. ඉස්සරහට යනකොට යනකොට තියෙනවා අපි හසුරුවා ගන්න ගියත් මේ දෙන්න අතර තියෙන්නේ එලහරකයි මීහරකයි බැඳා වගේ. එලහරක ගොඩට අදිනවා මීහරක මන්ට අදිනවා. ওය ගමනක් තියෙනවා. ওই දෙක අතරමැද ගමනේදී මේ ප්‍රඥාව සහ සීලය අතර සම්බන්ධතාවය ඩයිනමික් process එකක් තියෙනවා. හරි සක්‍රීය වැඩපිළිවෙළ නිතරම අවතිකින්න ඕනේ. 100%ක් සීල සම්පන්න කරන්න ගියොත් මොලේ අප්සෙට් කරනවා. ගන්න බෑ ඒක තැනට ගන්න බෑ. එතකොට මේක පුපුරනවා. එයාට ඕන දේ කරන්න පටන් අරගත්තොත් සිල්පද කැඩෙනවා. ඒ නිසා මේ දෙක අතර සම්බන්ධතාවයේ වෙීමේදී අතරමැද තමයි සමාධිය දාලා තියෙන සීල සමාධි ප්‍රඥා. නමුත් මොහොත් බොහොම සක්‍රීය ඩයලෙක්ටික් කොටස තමයි සීලය ප්‍රඥාව. ඉතින් ඒක නිසා මුද්‍රජානචාර්යලා සීලෙක පිළිපලා සමාධියක ඉඳලා ප්‍රඥාවට යනවා ගන්න ඊට පස්සේ ඒ ප්‍රඥාවෙන් ආය අර සීලෙ ජස්ටිෆයි කරන්න ඕනේ. මෙතන ගියාට පස්සේ තේරුම් ගන්න මේ වෙන සීලෙක හිටපු නිසා තමයි මට මේ වගේ ධර්ම ලැබුණේ, කල්යාණ මිත්‍රය ලැබුණේ, සමාධියක් ලැබුණේ ඊට ආයෙත් කරේ ආයෙ ටිකක් බෝල්ස් ටිකක් නැත්නම් බෝල්ස් තද කරන තද කරන ආයෙ යනකොට ආයෙ සමාධියක් වෙනවා ආයෙ ප්‍රඥාවක් වෙනවා ඒකෙන් ඇවිල්ලා ආයෙ සීලෙ වැඩි කරන්න ඕනේ එහෙම එහෙම එහෙම එහෙම කරකි කර කර කර යනකොට කාලයත් එක්ක තමයි තේරෙන්න පටන් ගන්නවා මේ වැඩේ ගුරුවරයෙක්ගෙන්වත් වැඩකාරයෙක් දාලා කරගන්නවක් කොම්පැනියකට කොන්ත්‍රාත් දීලා කරන්න බෑ තමන්ම දැනගෙන සීල සමාධි ප්‍රඥා විශේෂයෙන්ම සීලය ප්‍රඥාවයි දෙක අතර සමතුලිතතාවය මේ තමා විසින්ම සකස් කරගන්න ඕනේ. මේකදී සාමාන්‍ය පුහුණු කරපු නැති එකන හැම ශිල්පදයක් අදිච්චාම කනගාටුවටපත් වෙනවා මේක මමයි කිරුවේ මගේ වැරද්දක් මට මේකට දඬුවම් ලැබෙන්න ඕනේ අපාගත වෙන්න ඕනේ කියලා අරකට ඒ ඔක්කොම මම මාගේ කියලා ගන්නවා. ඉහළට යනකොට යනකොට තේරෙන පටන් අර ගන්නවා මේකෙන් මමෙක් මාගේකමක් ඇත්තේ නැහැ කිව්වොත් නම් දුක් විඳිනවා. නමුත් මේක සම්පූර්ණ සිද්ධ වෙන දෙයක් විදිහට. ඉහළට යනකොට යනකොට ප්‍රඥාවට තේරෙන පටන් ගන්නවා මේ සිල්පද නැත්නම් අපි කියන මේ සදාචාරය කියන එක මනුෂ්‍යයා විශ්ින් ඇති කරගත්ත සදාචාරය කියන එක මනුෂ්‍ය ප්‍රජාවේ පිළිලයක්. තිරිසන සදාචාරයක් නැති නිසා තිරිසනට ටෙන්ෂන් එකක් නැහැ. මේ සදාචාරය කියන එක අපි තැනකදී පටවගත්ත එකක්. හැබැයි පටවගත්තේ නම් කාගේ සුභ සිද්ධිය වෙනද? දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඒක අපිට පිහියක් කරගත්තා වගේ වෙලා තියෙන්නේ. ප්‍රඥා ඉහට යනකොට තියෙනවා සදාචාරයේ සීමාවල් වගේක් තියෙනවා. ඒ ටික කඩන්න නැතුව අපිට යන්න පුළුවන් කමක් තියෙනවා කියලා. ඒක මේ ප්‍රඥාවෙන් ඉස්සෙල්ලා සදාචාරයේ පෙන්වන්නේ කමාන්ඩ්මන්ට්ස් විදිහට. මේක කරපන් නැත්නම් ගන්න. නැත්නම් අපායට යනවා. එහෙම බය කරලා ගියාම මොකද එහෙම අපායට යන කවුරක්වත් නැත්තේ නෑ. Taman විසින්ම පශ්චාත්තාප වීමෙන් තමා විසින්ම හීනමාන ඇති කර ගැනීමෙන් තමයි අපි තැවීම ඇති කරගන්නේ. නමුත් ප්‍රඥාපත්ත වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න පේන්න පටන් අර ගන්නවා. මේ ලෝකේ ඔක්කොම පාලනය කරදර ගන්න පුළුවන් නම් සියලු සදාචාර ගති ආත්මීය වෙන්න ඕනේ. ආණ්ඩුවට කරන්න පුළුවන් වෙන ආණ්ඩුවට කරන්න බෑ. ඕන වුණා ශිල්පද කැඩෙනවා. ඒකට අනුකම්පා කරන්න ගන්නවා හොඳට ප්‍රඥා වැඩි කරනකොට සිල්පද කැඩුනත් මම මේක නැවත සකස් කරගන්න හැකි සංඥාව ගන්නවා මිසක් පශ්චාත්තාප වෙලා Tamanට Taman දිස්ති ගන්න Tamanට Taman සාප කරගන්න ගතිය නැහැ. ඒ නිසා සිල්පද රකින්න නම් බය જાති හතරක් හතරා හතරාකාර බයක් එන්නේ නැහැ කියලා කියනවා. සිල්පද නොරකින්න කෙනාට වැඩියයි. සිල්පද රකින්න කෙනාට අත්තානුවාද බය එන්නේ නැහැ. තනි වෙනකොට, පාළි වෙනකොට, ලෙඩ වෙනකොට, කම්ම මේ මේ මේ කොටු වෙනකොට මේ අසරණ ගතියක්, බය ගතියක්, තනි ගතියක් එන්නේ නැහැ. මොකද එයා දන්නා මට පුළුවන් කාලෙවත් මම අනුන්ට කරදර කරලා නැහැ, හොරකම් කරලා නැහැ, අමිත්‍යාචාර කරලා නැහැ, බොරු කීලම් කරලා නැහැ. ඒ නිසා තනි වෙනකොට එන බය, පාළි වෙනකොට එන බය, ලෙඩ වෙනකොට එන බය, වයසට යනකොට එන බය ඒ තමන්ගේ චරිතයේ වැරද්දක් වුණා නම්, සිල්පද වුණා නම්, ඒහා සමාන ප්‍රමාණයක් වැඩියි. ඉතින් ඒකට අපි කරන්න හදන්නේ මේ විවිධාකාර සැප සම්පත් දීලා අපි හිතන එක වළක්වන්න පුළුවන් මේ කියන්නේ. කද්දාපත් කරන්නේ. දුකච්චර දුප්පත්තුන සීලවන්තයාට බයක් එන්නේ කොච්චර පෝසත් උනත් දුස්සීලයට අනුගාන මේ වස්තුව නැති වෙයි කියලා හරි බයක් එනවා. ඒ නිසා අත්තානුවාද බය කියලා කියන්නේ දුසිල්ලතාවට අනිවාර්යයෙන්ම ලැබෙන සිල්වන්ත වෙච්ච දවසල තමයි තේරෙන පටන් ගන්නවා ඒක අදුනානිතික තමයි පරානුවාද බය. අපේ අත්තානුවාද බයර තමයි ඔය ඇබ්බැහි වලට පුරුදු වෙන්නේ. බොනවා, චිත්‍රපටි බලනවා, නව කතා කියවනවා, මොකෙකින් හරි අපි එස්කේපිසම් එකක් හොයාගන්නවා. නමුත් පරානුවාද බයත් වෙනවා මිනිස්සු බලන්නලා කියනවා මේ හැදිච්ච ගෙදර නැහැදිච්ච එක. එහෙනම් අම්මලා තාත්තලා හොඳයි මේ මිනිහා තමයි මේ වැඩේ කරුවේ හොඳ නැහැ කියලා මිනිස්සු දොස් කියන තත්ත්වයක් තියෙනවා ලෝකේ. සුසිල්වතාවට ඒක නැහැ. දුසිල්වත් නිසා සුසිල්වත් වෙච්ච කෙනාට නැහැ. සුසිල්වත් වෙනවා දොසිල්වත් වුණොත් ටික කාලෙකින් මිනිසුන්ගේ බැනුම් ගන්න තිබෙනවා සදාචාර වශයෙන්. ඒක දෙවෙනි බය. තුන්වෙනි එක තමයි දණ්ඩ බය. දවසක තමන් සිවිල් නීතිය කැඩෙනවා. මොකක්කට උනට පස්සේ ඊරේ විලංගු වැටෙනවා. පොලිසියට යන්න වෙනවා. මේ තුනම මෙලෝ වශයෙන් අපි දන්න දැන් මේ කාලේ කියනවා නම් ඔය ෆ්‍රස්ට්‍රේෂන් කියලා තනි වචනේ. එහෙම නැත්නම් මේ නියුරෝසස් එහෙම නැත්නම් මේ අසහනී. ඔය ඔයගෙන් තමයි පේන්නේ. නමුත් මේ තුනෙන්ම පැන්නත් අවසානයේ මරණයට පස්සේ මම අපායට යනවා කියන බයක් ඉතුරු දුක්ගති බය. මෙන්න මේ හතර නිසා මිනිස්සු කොච්චර කෑවත් කොච්චර බිව්වත් කොච්චර සල්ලි හම්බ කරත් කොච්චර හොඳ නෑදෑ හිටියත් මේ බයෙන් වළක්වන්න බෑ. මුසිල්ල තාක්ෂණය කරන්නේ. විශේෂයෙන්ම දීලේ එන්නේ එන්නේ පිළිසුදු කරන එකනට අත්තානුවාද බයක් එන්නේ නැව මිශ්‍ර මෙහෙම කරන්නේ. ආනේ දැන් නම් මං කාටවත් අත්හානි කරන්නේ නෑ. කියලා ඒ වගේම මට ඉස්සර මිනිස්සු බැන්න මං කරපුවට බනින්න වටිනවා දැන් නම් මට දොස් කියන්නෙත් නෑ ඒ වගේම කොයි රටේ මොන පොලිස්පති හිටියත් මොන හමුදාපති හිටියත් අපිට ප්‍රශ්න නැහැ මොකද අපි නීති කඩන්නේ නෑනේ අපිට මොකෝ ඒකට නීතිය පිළිබඳ බයක් වෙන්නේ නෑ මරණයට පස්සේ හෙළ බල්ලකට ඇදගෙන වැටේ කියලා අපායට වැටේ කියලා බයකුත් නෑ ඉතින් මේ මනුස්සයා ජීවත් වෙන්නෙම මේ ලෝකේ මේ දිව්‍යාංගනාවක් දිවි පුත්‍රෙක් වගේ බයක් නෑ කාටවත් බයක් නෑ ඒ නිසා ඕනේ රාජ සභාවට යන්න පුළුවන් ඕන ශ්‍රමණ මණ්ඩලයකට යන්න පුළුවන්. බ්‍රාහ්මණ මණ්ඩලයකට යන්න පුළුවන්. ඕන උගත් පිරිසක් අතට යන්න පුළුවන්. මොකද අදහනවා මට සීලේ තියෙනවා කියලා. එතකොට එනවා මේ පපු ඉස්සරලා දාලා යන්න පුළුවන් ගතිය. උග බය නැතුව කතා කරන්න පුළුවන් ගතියක් එනවා. පෞෂත්වය හැදෙනවා. ඉතින් ඒවා මෙලෝ වශයෙන්ම අත්දකින්න පුළුවන් දේවල්. ඒ මතුමත්තේ තමයි අර මේ භාවනාදී අර අනිශ්චිත තැන් වලට යනකොට අසරණ ගතියක් නැතුව ඉදිරියට යන්න ශක්තිය අනන් දෙන්නේ තේ සීලෙම තමයි. ඒක නිසා ඒකේ මේ සමාජික පැත්තකුත් තියෙනවා සදාචාර පැත්තේ. එන ආර්ථික පැත්තකුත් තියෙනවා. දේශපාලන පැත්තකුත් තියෙනවා. ආගමික පැත්තකුත් තියෙනවා. ඒක නිසා අපිට හම්බෙලා තියෙන උරුමේ හරි වටිනවා. සිංහලයන් වශයෙන් අර දීමෝපියන්ට වඳිනවා, වැඩිහිටියන්ට වඳිනවා, ගහට කොල්ල සලකන ගතිය. නමුත් ඒක මේ ආගමට මේ නතර කරලා ධර්මයේ පැත්තට පාවිච්චි කරුවේ නැත්නම් ඒකත් වේස්ටේජ් එකක් කියලා මම කියනවා. භාවනාවකට පාවිච්චි කරුවේ නැත්නම් එහෙම දෙයක්. ඒ ගති තිබුණයි කියලා මහ ලොකු ලාභයක් වෙන්නේ නැහැ. සංසාරේ දිගටම දුක් විඳිනවා. ඒක අරගත් එකේ හම්බෙච්ච මේ ආධ්‍යාත්මික ශක්තියේ එතන පෞරුෂත්වයේ භාවනාවට යොදවලා කඩාගෙන ඉදිරියට යන්න පුළුවන් ගතියට ගත්තොත් නම් අපිට තියෙන manussත්ව ලැබිච්ච manussාත්ම භාවය වටිනාකම. සංස්කෘතිය වටිනාකම. සදාචාරය වටිනාකම. නැත්තම් මේක නිකන් හනමිකයක් විතරයි. ඒ නිසා ආගම ආගමක් වශයෙන් බුද්ධ ආගම රකින්න ඇත්තේ රකින්න හදන්නේ ඒක මේ මේ හැඟීමෙන් විතරයි. අවබෝධයෙන් වටිනාකමෙන් නෙවෙයි. ධර්මයේ පැත්තෙන් බලන්න යන එක නම් බල දකින්නේ ඒක ප්‍රායෝගික වටිනාකම. මොකද එහෙම සීල නැතුව කරන්න කිව්වොත් භාවනා කරන්න කියන පිස්සු වැඩේ. ඒක අහන්න දෙයක් නෑ මොකද සීලකින් තොරව භාවනා කරන තමයි පිස්සු වැඩේ තියෙන ෂෝටස්ම කට් එක. කෙටිම මාර්ගය. ඒ නිසා කියන භාවනා කරන අය අනික් අය නැතත් කවුරුත් ඇවිල්ලා පිටිපස්සෙන් බලන්න නොහිටියත් හැමදාම සීලය අතින් ටික ටික ටික ටික ටික ටික දියුණු වෙන බවට පිරිසුදු වෙනවට වක් බලාගන්න. ඉතින් ඇත්තටම මේ සාවේ ඒ <clears throat> නිසන් වගේ තාවොත් අර මේ නතර වෙන්න යනවා නම් පළවෙනි දවසේම සීලයේ සීලක පිහිටුවලා සිල්පද දන්නවද කියලා අහලා දන්නේ නැත්නම් කියලා දෙන එක නගේ දෝෂයක් තියෙන එක. මෙන්න මේ රාමුව ඇතුළේ විතරයි අපි භාවනා කරන්න කියලා ඉරාඳින්න ඕනේ. ඒක මොකද ඒ ඔක්කොමලා ඉන්නේ දැනගන්න කට්ටිය ගමනක් යන්නලා හිටියා. මේ වගේ තැනකට ඇවිල්ලා පටන් අරගත්තොත් එහෙම අට අට දින සමාදන් කරන් අනම්ම නම් එහෙම ඒ සිංහලෝ ටික නම් සාදු කියයි. අනිත් මිනිස්සු බලයි මේ මොකද්ද මේ කරන් හදන වැඩේ අපි මේ මේ ආගම මාරු කරන් හදනවද අවුලක් තියෙනවා. ඒ නිසා කියනවා මගේ ස්වාමීන් වහන්සේ මට උගන්වන බුරුම ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 20ක් 30ක් වගේ ඇමරිකාට එනවා දිගටම ඒ සංගත අවුරුදු પરම්පරා තුනක්වත් යයි කිව්වා මේ සංඝයා වහන්සේ තමයි බිහිවෙන්නේ මේ මේ සම්ප්‍රදාය අගය කරන මේ සම්ප්‍රදාය විසින් පින්ඩපාතයක් බෙදන්න පුළුවන් වඳින්න පුළුවන් එහි ස්වාමීන් වහන්සේ කියලා කියන්න පුළුවන් පරිසරයක් වෙන්නේ પરම්පරා තුනක් හතරක්වත් යයි නොවෙන්නත් ඉඩ තියෙනවා එහෙම නෑ පුද්ගල අභිවාදනයක් මෙහි ඇත්තේ නෑ ඉතින් අපිට මේක හම්බෙලා තියෙන එක වැඩ ගන්න එක අපිට තියෙනවා මේ පරිසරය ඒ වගේ පැත්තකට හදනවයි කියන එක කන්ද ආදම් මේ තම්බි කන්ද ගාවට යන මිසක කන්ද තම්බි ගාවට එන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් හැකියාව වාසියට අරගෙන පුළුවන් තරම් එන්න ඒ කායික වාසික මේ හික්මීමකට ලක් කරගන්න එක තමයි ඒක අපි කියන වචනේත් ඒ වැරදිත් මම කියන එක විතරයි පාවිච්චි කරන්නේ. තමන්ම ඔබ බලා ගන්න. ඒ සීලය මට කොච්චර ආනිසංසදායක වුණත් මගේ කිට්ටුවන්තයාට දෙන්න ගිය මං ඒකේ අර දඬුවමක් වෙනවා. ඔබ සීලන්ත ව්‍යාන් කියලා දරුවෙකුට කිව්වත්, අම්මට තාත්තට කිව්වත්, යාළුවෙකුට කිව්වත් එයා ආන්න පුළුවන් මේ ඔබ මේ මට මේ අනවශ්‍ය නීතියක් දාන්න ගන්න කියලා. අපිට පුළුවන් වෙන්නේ මේ සීල නිසා මට මේ වගේ ආනිසංස තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. ඇහුවොත් කියලා දෙන්න පුළුවන් නමුත් පටවන්න නම් බෑ. ඒ තරමටම අපි මේ ෆෙනටික් වෙන්න නරකයි. ඒ තරමටම අපි මේ අන්තවාදී වෙන්න නරකයි. කැමැති කෙනෙකුට දෙනවා මිසක් අයක සීලය කියන එක මේ දඩබීම කරගන්න නරකයි. කවුරක්වත් යටපත් කරගන්න හෝ කවුරු හරි හික්ම හික්මවන්න ඒක පිළිබඳව ඔය ඕල්ඩන්බර්ග් ද කවුද ලියලා තිබුණා මේ මුළු ත්‍රිපිටකයම කියවලා කිසිම ධනක බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙකුට ත්‍රිපිටකයේ ඔක්කොම සබ්ජෙක්ට් කතා කරගෙන දේශපාලන බලයක් දීලා නැහැ කියන්නේ. කෙනෙක් කෙනෙක් පාලනය කිරීමේ බලයක් කවදාකවත් කෙනෙකුට දීලා නැහැ. අඩු ගන්න බුදුරජාණන්සේ මරණයට පස්සේ අප පිටුම් පාඩ පස්සේ මගේ නීති උඹ බලාගන්නේ කියලා කෙනෙක්වත් කෙරෙන්නේ නැහැ. මොකද ධනපත් කරගත්ත ගමන් ඉන්නේ ඔතොරිටේටිව් වෙනවා. ඒකම බුද්ධාවේ විනාශයට හේතු වෙනවා. කියලා දෙන උඹ උඹ මෙන්න මේ කාරණා දැනගෙන තම තමන් තම තමන්ගේ සීලය පිළිබඳ පරිසම් වෙන්නේ. ඒක විපස්සනා විදිහට බොහොම ජයට කියලා දෙන්න පුළුවන් අනික් කට්ටිය එහෙම කියනකට කැමති නැහැ ඒගොල්ලෝ කියන්නේ සීලේ බලෙන් හරි රක්කන්න ඕන කියලා. කිකිල විතර රක්කනවා වගේ. එහෙම රැකිලක් මේක කරන්න බෑ. එහෙම කරනවා නම් ඒකට සීල කියලා කියන්නත් බෑ. ඒකට කමාන්ඩ්මන්ට්ස් කියන්න වෙනවා. මේකේ නෑ එහෙම කමාන්ඩ්මන්ට්ස්. ඒක නිසා මේක කියන්න තියෙන්නේ ආනිසත්ව වෙන්නන්න පුළුවන්, ආදීනව වෙන්නන්න පුළුවන් කැමති කෙනෙක් කරගන්න. කරන කෙනෙක් අපේ ന്യാය තමයි. මේ බුද්ධ ධර්මයේ කට්ටිය තමයි කරන්නේ නැති කෙනා. ඉතින් මොකද කරන්නේ? ඉතින් ඒ ටික තමයි මට හිතෙනවා සීල පිළිබඳව මතක් කරනකොට කියන්නේ මේ ඊයේත් මම භාවනා කරන වෙජිටේරියන් වෙන්න ඕනමයි කියලා මස් එකක් තියෙනවා. ඒ කිසිසේත්ම හිම මතයක් ගොඩනගන්න මුද්‍රජාන වහන්සේත් මස් මාළු වළඳලා තියෙනවා. ඉන්සිඩන්ට් හතරක් විතර තියෙනවා කියවනකොට දුඟ දෙනෙක් ඒවා කියවන්න කැමති නැහැ මොකද ඒවා ගොඩක් කලාව තියෙන්නේ මේ විනය නීති පොතේ කියන්නේ මේ මොනාස්ටික් කෝඩ් එකේ ඒකේ පෙන්නලා තියෙනවා බුදුරජාණන්සේ මස් මාළු වළඳලා තියෙන කතාව. ඉතින් එතකොට කියන්න බෑනේ බුදුරජාණන්සේ වළඳන ගම අනිකට වළඳ දෙපයි කියලා බණ කියයි කියලා. රහත් වෙච්ච උත්මෙක් වළඳන්නේ අනිත් කෙනෙක් දෙතේ රස විඳවන හැඟීමක් නැහැ. එතකොට අනිත් කෙනාට අනුකම්පාවෙන් යනවා. ඔය කියන්නේ රහත් වෙන්න ඉස්සල්ලානේ ඉතින් ඔය. <laughs> <laughs> ඒවා ඉතින් ගොඩාක් දේවල් කියන රහත් වෙන්න ඉස්සලා කට්ටිය කියන එක තමයි ඒ කට්ටියක තියෙන රහත් නැති බවට ලකුණ. රහත් වෙච්ච කට්ටිය ඔයගේ දේවල් කමිට් වෙන්න යන්නේ නැහැ. රහත් වෙච්ච කෙනාට රසගේදී රසය අනිත් ඔක්කොටම වැඩිය හොඳට තියෙනවා. බුදුරජාණන් වහන්සේට පරණ රොටි කෑල්ලක් තිබ්බත් දිවේ රසනාර 800 ගානක් තියෙන ඔක්කොම පිපිලා යනවා. ඔක්කොටම වැඩිය හරීම සෙන්සිටිව්. පොඩි දෙයකින් වුණත් යැපෙන්න පුළුවන්. ඒ වගේම තමයි කිසිම අනුකම්පාවක් රහතන් වහන්සේ ගාව නැහැ. රහතන් වහන්සේලා ඇහුවා ඉහත ඉහත ගිය කට්ටිය. අස්සද්දෝ කියලා කියන්නේ බුදුහා රහතන් වහන්සේලා අස්සද්දෝ අකතන්නේ. කෘතඥ භාවයක් සද්ධාක ඕනේ උන්වහන්සේලා මොකද සද්ධායෙන් මොනව පිළිගන්නේ. එහෙනම් අනු කාණ්ඩ අනුකම්පාව දන්නවා අනුකම්පාවෙන් නිකන් උරදලක් කරලා මේ නිවන කියලා දෙන්න බෑ. ඒ නිසා ඒවා තියෙන්නේ රහත් වෙන්න ඉස්සලා තමයි. ඒවා ඉක්මවන්න ඕන නිසා තමයි අපි රහත් වෙන්න හදන්නේ. ඉතින් ඒක නිසා ඒවා නිකන් හැඟුම්බරව කියන කතාවක්. ඉතින් අපි වට දොස් කියන්න නරකයි නරකට නෙවෙයි කියන්නේ. ඉතින් එයාට ඒක රැකගත්තාමයි. අපිටත් පුළුවන් නම් හොඳයි. කන්න කියන්න අයිතිවාසිකමක් නෑ. බුද්ධ ආගමේ නොකපන් කියන්න අයිතිවාසිකමක් නෑ. ප්‍රොෆෙස් කරන්න බෑ ඒක. දේවදත්ත ගිහිල්ලා බුදුහාමරන් ඉල්ල හිටියන්නේ. අවසරයි සාහනස මීට පස්සේ කිසිම සංඥා වහන්සේ නමක් මස්මාළු නොකෑයිතුයි කියලා. උනාන කිව්වේ නෑ ඒක මට කියන්න බෑ. ඒක එයාට අයිතිවාසිකම දෙන්න කැමති නම් කාටද නැත්නම් කයිද. ඒ නිසා ඒව නිකන් මේ ඒගොල්ලෝ වාදපත් කරගන්න යන්න එපා. ඒකෙම මම කියෝයි කයිතුන කයිතු කියලා මත දෙකක් නැහැ. මධ්‍යම ප්‍රතිපදාව තමයි හැබැයි වග වෙන්න වෙනවා. තමන් මරන්න ගියොත් අනිවාර්යයෙන්ම විඳවන්න වෙනවා. මරපන් කියලා කිව්වොත් විඳවන්න වෙනවා. තමන් වෙනුවෙන් මරවන බව දන්නවනම් විඳවන්න වෙනවා. මරන්නේ නැත්නම් මරවන්නේ නැත්නම් තමන් වෙනුවෙන් මරව බව දන්නේ නැත්නම් ඒ මස්මාංශෝයි එළවලුයි වෙනසක් නැත්තේ. මම කියන පවත්ත මාංශ වෙනද කුලේ පවතින මාස් ඒක ප්‍රශ්නයක් නෑ අනිත් එක මේ අර ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා ෆෝ නියුට්‍රිමන්ට්ස් කියන එසේ එකේ මොකද්ද කියලා අහන හෝල්සම් ෆුඩ් එක ලෝකේ තියෙන. ඒ ලෝලෝ ගන්න ගියාම කොච්චර සතුටු මරනවා. ඇත්තටම අනික් වලට වැඩියම අරනවා කෙමිකල්ස් ගහලා පොළවේ නිසා අපිට කියන්න බෑ මේ එළවලුව 100 100ක් සුද්ධයි කියන. ඒ නිසා අපි වයිදී ප්‍රැග්මැටික් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒක මේ ඒ වගේ රහත් වෙලාවත් ගන්න බැරි දේවල් රහත් වෙන්න ඉස්සෙල්ලා ප්‍රී ක්වොලිෆිකේෂන්ස් වගේ දාගත්තොත් වෙන්නේ අපි හරි මේ කවුකුරුසෙත් කියලා අණ ගැහුවා වගේ එල්ලෙන්න පිටවෙන්න වෙන්න බැරි තරකට හිර වෙනවා. ඉතින් ඒක ඕපන් ඉෂුව එක තියාගෙන එකයි තියෙන්නේ. ලංකාවේ මේ දවස්වල හරියට වගේ කතා යනවා ගොඩනෙක් කියනවා මේ මස්මාළු කෑම කොහොමද කරන්නත් බෑ නොකරත් යුතුයි කියලා මේ ළඟදී තාම ඒ මම අය නීති වලට ආව මහත්තයෙක්. එයාගේ වැඩේම කුච්චුතු ගානක් මාසයකට දාන එක ලෙල මුල් ලංකාවේ මේක ප්‍රසිද්ධ කරනවා මේ මාස්මර්ණේ වගේ තියෙන ආදීනව පෙන්වනවා කියන්නේ. ඉතින් මං ඉන්න තැන කුටියට එන පල්ලෙහා සක්මන් කරන්න පිටියක් හදලා තිනවා ඒකෙදී මට හුණ කෑ ගහනවා කවුද කෑ ගහගෙන එනවා කෑ ගහගෙන කතා ස්වභාවය ඉතින් මහලකට ඇවිල්ලා කතා කරලා අඳුම තාමත් සන්තෝෂ වෙනවා ඔබ වහන්සේලාගේ ආයතනයේ කිසියම් මාස් මාංශ පාවිච්චි කරන්නේ ඒක තමයි වෙන්න ඕනේ. ඒක නිසා මම හරි සතුටුයි කියලා මම කිය ඒක ප්‍රතිපත්තියක් අසින් ඒක කරනකොට මම නම් එහෙම ප්‍රතිපත්තියක් නැහැ කියලා. එහෙම කොහොමද කියන්නේ ගන්නද මම කිය ඒක කියන්නේ මට හිතයක් තියෙනවා. මම මේ මාස් මාළු ගන්නෑ. ඒ වගේම අපේ ස්ථානේ උයන්නෙත් නැහැ. ඒ මාස් මාළු කාවන් හරි නොකාවන් හරි කියන්නේ මගේ එහෙම ජීයේ පැටලෙILLක් නැහැ කියලා. ඊට පස්සේ ඉතින් දිගින් දිගට දිගින් දිගට මට කරුණු කියන්න පටන් ගත්තා. එහෙම කියන්න එපා. සංසය එක මතයකට එන්න සංසය කොන්ද වණක් නැති කෙනෙක් විදිහට කතා කරන්න එපා. කෙලින්ම එපා කියන්නේ. මං කෝ ආය ඇවිල්ලා වන්තා විත්ති පත්‍රේ කියවන්න කිව්වට මම කියවන්න ලෑස්ති නැහැ. මට කැමති නම් මං කියවන්න නැත්තම් නෑ. මට කියන්න අයිතියක් තියෙනවා. ඉතින් හරියට අතාරියවසි කිව්වා මං ආවෙත් විශේෂ මේක නෙමෙයි මම භාවනා කරන්න අතර වෙන්න භාවනා කරන්න. ඊට පස්සේ මං කමාත්‍යෝ සුමාන දෙකක් මහත්තයර කතා නොකර ඉන්න පුළුවන් වුණොත් මම බාර ගන්නවා භාවනා කරන්න. මම ෂුවර් කරනවා කියලා මහත්තයක ඔළුව කුපුරලා නැහිනවා තුමා දැන් කතා නොකර හිටියෝ. එයා මොකක් හරි මාතෘකාවක් කරගෙන මිනිස්සු අවුස්සලා කෑ ගහන්න පුරුදු කළා වගේ මොලේට කතා නොකර ඉන්න බෑනේ. ඒ ලෙඩේටයි මාවල්ල ගන්න හදන්නේ මට නෑ එහෙම ලෙඩක්. වාට මම අභියෝග කරනවා එක සුමාන දෙකක් නිස්සද්දතාවයේ ඉන්න පුළුවන්. ඒක මට ඉච්ච ලොකු අභියෝගයක් නෙවෙයි සංස්කෘතික මම කයි හරි සුමානසු නිවනට පස්සේ මෙහෙට ඇප්ලිකේෂන් එකක් දාන්න අපි ඉඩ තියෙනවා කියන්නේ. ආවේ නැහැ. ආවේ නැහැ. මොකද යාට ඕනේ කවුරු හරි මස් මාළු කන කෙනෙක් අල්ලගෙන ඔප්පු කරලා පෙන්නන්න. ඒ නොකන මයිත් එක්කත් අඬු. ඉතින් ඒ වගේ කටයුතු කරන්න තියෙන්නේ මොනත කන්නඩිය අල්ලලා ඔයාගේ රූප ඔයා බලා ගන්න මේ අපි කවුරක් අසන ගන්න යන ගමනක් නේ අපිට ඕන කරලා තියෙන්නේ මේ මොකද්ද මේක වෙන්නේ කියලා බලන්න මිසක් ආ ඒ ඔය සංඛ්‍ය අයිටම්ස් එක කතා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා ඒකෙදි ඒ වගේ නිකන් අපේ හිත ප්‍රපංච කරන මාතෘකා තියෙන හරියට ඒ වගේ අපි මතක තියාගන්න අපරාධි වර්තමාන මොහොත පන්නන්න එපා. මේ මේ පොඩි දේවල් නිසා මුතුජානන්ද කියන්නේ දුක්ඛ සත්‍යයක් දුක නැති කිරීමත් විතරක් කල්පනා කරපන්. ඔය අනෙක් ඉෂුස් එක දරුවත්න විශයක්. අපිට අපිට පුළුවන් හම්බෙලා තියෙන ඉඩ ප්‍රමාණය සහ කාලය අනුව සලකලා උපරිම වැඩ ගන්න මිසක් ආ. මේ වගේ කට්ටිය දැකපුවාම අතේ දුරින් තියාගෙන කොහොමද? දිනන්න යන්නත් එපා. ඒගොල්ලන්ට පරදින්න ඕනෙත් නැහැ. ඒගොල්ලෝ අපි කිව්ව එක වෙනස් වෙන්නේ නැහැ. අපේ වැඩේ බලාගන්න එකයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ධර්ම සාකච්ඡාවක් කවදාකවත් ඉවර වෙන්නේ නැහැ ওই ප්‍රශ්න දෙක තුන අහන්නද. මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්ද? දාන දුන්නාම ඥාතියින්ට පින් අයිති වෙනවද? මේ ජීව ඉඳගෙන භාවනා කරන්න පුළුවන්ද? මස් පාලු කෑවොත් පෞරිත ඔය හතර චතුරාර්ය සත්‍ය වගේ තමයි බුද්ධාගම. ඔය හතර ඕනෙමයි ධර්ම සාකච්ඡාව. උදිත් ඕකමයි, දවලුත් ඕකමයි, හැන්දෑවෙත් ඕකමයි, හෙටත් ඕකමයි. ඕව ධර්ම සාකච්ඡා තමයි තියෙන්නේ. ඉතින් ඒක නැති වෙච්චා නිකන් මාළුවකට උඹලකට මැදිලා. කටගැස්මක් තියෙන්න ඕන නිසා නම් මතක තියාගන්න නිකන් ඔය වගේ දේවල් පුළුවන් තරම් පැත්තකටම දාලා එහෙම කතා කරන අයත් පැත්තකටම දාලා දන්නේ නැහැ කියලා හරි කමන්න බේරිලා තමන්ගේ වාර්ධිකය අනේකයි තියෙන්නේ. දැන් ආයෙත් ඇවිල්ලා තියෙනවා විවේක වෙලාවකට. සක්මනට යනවාද නැත්නම් ප්‍රශ්න නක්නද? ලෝභ කියන්නේ බෑ ලෝභනීය ධම්ම කියලා වගේ එවන සූත්‍ර තියෙනවා ලෝභ සූත්‍ර කියලා කන්ටෙන්ට් එක මතකද මොන වගේ එකක්ද කතා කරන සබ්ජෙක්ට් එක මතකද මට පොතක් හම්බුණා මම ඒක දැක්කා විතරයි ලෝභ සූත්‍ර කියලා හිත මට කියවන වෙලාවක් හම්බුනේ එහෙම එකක් කවදාකවත් දානනම් තිබුණේ නැහැ සමහර වෙලාවල් වලට දැන් අපි මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේට පොතේ තියෙන පංචවග්ගී සූත්‍රය කියලා එතනින් ගියාම ඒ වගේ එක එක නම් එක එක බුරුම version එකේ එක එක නම් තියෙනවා නමුත් ඒ ලෝභ දෝෂ මොහ සම්බන්ධ පියාලම් පොත් සූත්‍ර ගොඩාක් තියෙනවා ඒ නිසා මේ අපි එකට තමයි ලෝභනීය ධම්ම ඒ වගේ තියෙන එකක් දාපුවම කෙනෙක් ඒකට අර මුල් කැලේ විතරක් අරගෙන ලෝභ සූත්‍ර කියලා දාන්න ඉඩ තියෙනවා ඒ නිසා ඉතින් සූත්‍ර ඔක්කොම 15000 ගණන් තියෙනවා ඒ වගේ වගේ නම් වෙනස් වෙන ගැති ප්‍රශ්න නිසා කෙලින්ම ඔව් නෑ කියන්න අමාරුයි. මොකද දැන් තියෙනවා මේ ඔය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ තිස්පොළක සූත්‍රලයිස්තු ඔක්කොම හදලා තියෙනවා දැන්. අකාරාදි පිළිවෙලට ඒක ඕනේ නමක් බලලා ඒ සූත්‍රයේ තියෙන කොයි පොතේ කොයි එකේද කියලා මේ රෙෆරන්සස් හොයාගන්න. ඉතින් මේ වගේ ටිකක් හොයලා බලලා තමයි ඉතින් උත්තර දෙන්නේ. මේ ලෝභ කියන නම ගත්තොත් නම් තියෙනවා. ඒක විතරක්ම තියෙන සූත්‍ර නෑ කියන එක තමයි මට මතක තියෙන්නේ. ලෝභ කියන එක පටන් අරගන්න ඒ නමින් ඒ කියන්නේ ලෝභනීය, ලෝභකාරක අන්න ඒ වගේ වණන් කියන ඉඩ තියෙනවා. ඇත්තටම ජීවිතේ ඈ ලෝභකම කියන්නේ මොකක්ද? ජීවිතය කියන්නේ ලෝභයට කියන නමක් තමයි. මුළු ජීවිතේම ලෝභ සූත්‍රයක් තමයි. සංසාරේ ලෝභ කියන්නේ ලෝභ සූත්‍රය. මුළු සංසාරෙම කරන්නේ අපි ඕක තමයි පොර පොර දම තමයි ඉන්නේ. යන්නේ මේකේ රික්තකයක් මේක ඌණ භාවයක් තියෙන. අතෘප්ති කරතත් ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා දෙන්නේ අතෘප්ති කරතත් ඇති. ඒක සංසාර ගතියක් අපිට කද්දාකත් එක තෘප්ති කර කරන්න බෑ. කරමි කියලා කියනනම් ඒක පිස්සෙකුට අර කාටවත් කියන්න බෑ. ඒකට අතෘප්ති කරයි අතිත්තෝ ලෝකෝ තණ්හා දාසෝ මේ ලෝකේ මේ දාකල් මැරිච්ච කිසිම කෙනෙක් මේ සන්තුෂ්ත්ව මරණද මම මේ ඇති මම දැන් කෑව ඇති මම හම්බ කරුව ඇති මට මේවා ඇති කියලා කිසිම කෙනෙක් මේ ලෝකෙ මැරිලා නැතිලු තෘප්තිපත් භාවයටපත් වෙනවා අතෘප්ති කරවම තමයි මැරලා තියෙන්නේ මහා මන්දාතු ආදී සක්විත රජකලුත් මැරලා තියෙන්නේ අතෘප්ති කර රජවරුත් එහෙමයි ඉංගන්නොත් එහෙමයි කලාකාරයොත් එහෙමයි කොයි කෙනත් මැරෙනකොට හිකේම තමයි මැරෙන්නේ ඒ නිසායි නැවතනක උපදින්නේ ඒ නිසා මේ ලෝභය කියන එක මේ සංසාරේට කියන්න පුළුවන් නමක්. ජීවිතේට කියන්න පුළුවන් නමක්. මේ දැන් මේ ජීවත් වෙන්නේ ඊගා මොහොතක තියෙන මොනවදෝ කරන්න දෙයක් බලන්න. නෙත්‍යයක් තියෙනවා. මේ මොහොත ඉවර නෑ. මේ මොහොත මේ මොහොතෙන් ඉවර නෑ. අපිට නෙත්‍යයක් තියෙනවා. තව ඊගාට කරන්න තියෙන කොනක් තියෙනවා. ඒක නිකන් භවනෙත්‍ය කියලා. ලෝභෙට කියන නම තමයි භවනෙත්‍ය. කිසිම මොහොතක අපි ජීවත් වෙන්නේ නෑ. ඒ ඒකෙන් ඉස්සරහට මුලක් දුන්නා. නිට්ටියක් දුන. ඒ නිට්ටිය තව එකකට ගැට ගන්නවා. ඒක තව එකකට ගැට ගන්නවා. ඒ මහාන මැෂින් එකේ යට දෙන බොබින් එක මෙහෙම මෙහෙම යාන් දාන්නේ අර යට ඉඳගෙන. උඩින් ගහනකොටම ඒක තමයි වැඩි. සංසාර කියන්නේ ඕම එකක් තමයි. ඒක වැදුන් නැත්නම් අපි කියනවා මැෂිම සවුත්තුයි කියලා. මැහුම හරි ගිහිල්ලා නැහැ. ගැටේ වැටිලා නැහැ. ගහන ගහනකට ගැටේ වැටෙනවා නම් টপ මැෂිම. උතර ඒක තමයි අපේ මැසිමත් එච්චර තමයි කොයි වෙලාවෙත් එනේන එකට ගැට ගන්න ගැට ගන්න ගැට ගන්න රේන්ද ගොතමකට ලූප් එකට දම දම දම දම ගන්න ඒක එක නම් වල වශයෙන් දිනු වෙන්න පුළුවන් නමුත් මේක නැතුව ජීවත් වෙන්න බෑ මේක නැතුව සාසනය මේ සංසාරයක් නෑ ලෝකකම කියන්නේ සංසාරයේ ඉන්ට්‍රින්සික් කැරක්ටරිස්ටික් භාවනා කරන්න පටන් ගන්න තියෙන්නේ කරන්න ඒ අතරම පටන් ගන්න ඕන ධර්ම කරුණු දැනගන්න ඕන මොන පොත්ද කියවන්න ඕන කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ කියවන්න අවශ්‍ය මොන වගේ මූලික පොත්ද කියවන්න ඕන ඔය ප්‍රශ්නේ අහුවනගේම සෝපාකගෙන් මොනවාගේ උත්තරයක් දෙයි? පටාචාරයෙන් යවන රෙදි නැතුව දුවනකොට දැන් බුදුහාමුදුර හම්බෙන්න යන අන්නර පොත කියවලා ඵලයන් කියවනා අඟුලිමාල පිටිපස්සෙන් කඩුවේ දාගෙන යනකොට කිව්වනම් අහවල් අවශ්‍ය උත්තර ටික කියවලා බලන්න බුදුහාමුදුරුවෝ කාද කියලා වැඩේ වෙනවා. ඔව් ඒ පොත්වලට දාලා තියෙන්නේ අන්න ඔය ප්‍රශ්න අහනවට තමයි. ඉව මේ අපි හදාගත්ත චිත්‍ර අපි හදාගත්ත වෙනවා රාමුවක් ඊට පස්සේ ඒක උත්සාහ කරන්න හදනවා. නමුත් හොඳටම පැහැදිලි වෙන අසෝපාගය ගැන වල පොතේ අකුරක් දන්නේ හත් අවුරුදු දරුවෙක්. මොකද මේ අඟුලිමාල කියලා කියන උණන් අකුරු දන්නා නමුත් මේ පොත කියවලා නැහැ. පටාචාරව කියලා කියන්නේ රෙදි නැතුව වීදියේ දුවපු හෙළු වැල්ලෙන් දුවපු ගෑණියක්. ඉතින් බුදුහාම ගාට ආපු ගමන් බුදුහාම කියනවා නංගි සිහියලව ගන්න කියලා. සිහිය පිටව ගන්න. සතිමත්යන් වෙච්චරයි. බන ඔක්කොම තේරෙනවා මිනිහා මරනවා කියලා හෝ දරුවෝ දෙන්න නැතුණා කියලා හෝ අම්මා තාත්තා මැරලා පිච්චුවයි කියලා හෝ රෙදි නැහැ කියලා හෝ අපිට එහෙම හිතන්නේ මේ වගේ තැනකට එන්න උනොත් එහෙම රෙදි නැතුව අපිට මොන තරම් මේ විලෝපණයක්ද කම්පනයක්ද බුදුන් මේ කොහොමද බණක් අහන කෝක වෙතත් අපි කොහොමද 100ට වගන්නේ බුදුන් කියන අංගි 100 ලෝකක් කියනවා නැගිනින් 100 ලවගන්නේ කොහොම මොනම ක්වොලිෆිකේෂන් එකක්වත් බැරි වෙන්නේ එතකොටම self conscious මා අර ළඟ ඉන්න මනස පුතුසලෝ කරලා දුන්නා විලි වහගත්තා බණ කිව්ව බණ හැමෝම ඉවරයි ඒක නිසා බේසික් කොට දාලා කලින් ආපිටට සීලෙ මෙන්න මෙච්චර පුරවලා ඉන්නවනේ සමාධියට යන්න කියලා අපි කාට හරි කියන්න කිසිම අයිතිවාසිකමක් අපිට නැහැ. අපිට කියන්නේ සීලේ ප්‍රී ක්වොලිෆිකේෂන් එක අවශ්‍ය දෙයක්. නැතුව වඩන් ගත්තත් කමන්න හැබැයි ඔබ වග වෙන්න ඕනේ ඉස්සරහට එනකොට එනකොට පුළු පුළුවන් තරම් සීලේ හදනවා කියන. ඒ වගේම මොන මල පුතේ අකුරක් නොදැනගත්තත් කමක් නැහැ. ඊට පස්සේ ගුරු හාමුදුරුවෝ හිට ගන්න කියලා හිට ගන්න යට කැමති. ඉඳ ගන්න කියනවා ඉඳ ගන්න කැමති වෙන්නේ. ඇයි කියලා හිල්ලක් මොකක්වත් නැතුව. මේ වැඩේ කරපම් කිව්වොත් යටත් වෙනවා නම් එන්න එන්න එන්න දැනුමට සුත්තමේ ඥානය කියලා කියන්නේ ඒකට. ඒ දැනුමට යටත් වෙන ගතිය සද්ධාව තියෙනවා නම් මනුෂ්‍යකමත් එක්ක ෆුල් ක්වොලිෆයි. කිසිම කෙනෙකුට කිසිම දේශපාලන බලයක් භාවනා කරන්න මෙන්න මේ සුදුසුකම ඕනයි කියලා කියන්න පුළුවන් ගතියක් නැහැ. හැබැයි ඉවර කරනකොට වැඩ ගොඩක් තියෙනවා. පටන් ගන්නකොට එහෙම තිබුණාට ඉවර වෙනකොට ඒ මනසයා අඹලා පිට ලස්සනට හදලා ගන්න එක තමයි බුදුහාමලඟ තියෙනකම පුරුෂ ධම්ම සාර්ථි ගුණය කියලා කියන්නේ මොන තැනින් පටන් ගත්තත් ඒ ෂේප් එකට අරන් තමයි නැත කරන්නේ. සෝවාන් වෙනකොට මේ මේ ක්වොලිටිස් හරි. සකදාගාමී අනාගාමී හරියත් වෙනකොට සෝවාන් උනත් බුදුරජාණන් ඕනම කෙනෙකුට කියනවා පඬිතයයි කියලා. පඬිතෝ අදලිද්දෝ. නිකන් දිලින්දෙක් නෙවෙයි පඬිතෙක් කියලා. ඒ කියන්නේ තමන්ගේ වැඩ ටික දන්නවා. කිසි දෙයකින් මනුස්සයා දුප්පත් නැහැ කියලා. එනකොට ඉන්නේ දලිද්දෙක්. හිඟන්නේක් විදියට යනකොට යන්නේ අදලිද්දෙක් විදියට. එනකොට ඉන්නේ මෝඩෙක් විදියට යනකොට යන්නේ පඬිතෙක් විදියට. ඒ පඬිතකම ඔය පොතේ දැනුම විතරක් නෙවෙයි. එනතන් අපි දන්න ලෝකායත දැනුම නෙවෙයි. වර්තමාන මොහොතේ හිත පැවැත්වීම පිළිබඳ දක්ෂකම ඒ පිළිබඳ දැනුම තියෙනවා. ළමයි හඳන්න ලොකු ටික හදාගත්තොත් පොඩි උන් ටික නිකම්ම හැදෙනවා. ඔය පොඩි උන් ටික නරක කරලා තියෙන ලොකු මිනිස් නිසා. ඒක පිළිගන්නවා නම් ඔන්න කියලා දෙන්න පුළුවන් පොඩි උන්ට කරන වැඩේ. අපි හරහට යන ගමන් කක්කොට්ට වගේ ගෙලින් බලන් කියවට හරියන්නේ නැහැ නේ. ඒ නිසා අපි ළඟ තියෙනවා නම් GestureDetector යන්න චර්යාවක් පොඩි උන් ටික අපි මේ මේකට හැදෙනවා. අපි අපි යන අඩුපාඩුකම් තියෙනවා නැත්නම් කර්ම දෝෂ තියෙනවා නම් ඒ විදිහට හැදෙනවා. ඉතින් ඒක නිසා හරි අමාරුයි මේ පොඩි උන්ගේ ප්‍රශ්න තියා බලනකොට නමුත් මට මතකයි ඔය චමේ සෑඩෝ කියලා කියනවා. ඒගොල්ලන්ට මේ ඉඳගෙන භාවනා උගන්වන්නේ නැහැ. සක්මන් භාවනා පුරුදු කරන්නේ. Taman සක්මන් කරන ගමන් ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන ඒවට ඒගොල්ලෝ කැමති. ක්‍රියා කරන ගමන්නේ ඒ වගේ දේවල් කරන්න පුළුවන්. දැන් මෙහි ඇමරිකාවල යනවා ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් හතරේ පන්තියෙන් පටන් ගන්නවා. හතරෙන් ලහය වෙනකම්ම ඒගොල්ලන්ට පුංචි මෙසේජ් එකක් දෙනවා දවසකට. ඒ කරපු රිසර්ච් එකක් ගැන කරපු කෙනෙක් කියලා දුණා. මම හරියට එව්වා ඊට පස්සේ මට හම්බුනේ නෑ. මම දන්න විදිහට ඩෑන් බ්‍රවුන්, ඩැනියල් බ්‍රවුන් කියන කෙනෙක් වෙන්න ඕනේ. මට මතක නෑ කන්ෆියුෂන් නැති ඉන්නේ. කියලා හතරේ පන්ති ළමයින්ට ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් දෙමාපියන්ට කියලා ක්ලාස් ටීචර්ට කියලා කියලා තියෙනවා. ඒ ක්ලාස් ටීචර් හරි කවුරුටි කරනක ප්‍රෝග්‍රෑම් කරන එක ළමයින්ට කියනවලු ටීචර් පන්තියේ නැති වෙලාවල් තියෙනවනේ. හැම වෙලාවෙම ළමයි ගෝස කරගන්න, රණ්ඩු කරගන්න, කොනිටන, විරිත්තන වෙලාවල්. ඉතින් මේ වගේ වෙලාවල් වල මේ නිස්සද්ද ළමයටවත් නිකන් ඉඳ දෙන්නේ නැහැ. අනික කට්ටිය මේ ටීස් කරනවනේ අවසනවනේ. ඉතින් ඒගොල්ලෝ කිව්වලු හැම කෙනෙක්ම හිතාගන්න ඒකවලු <clears throat> ටීචර් ඉන්නකොට හරි නැතිකොට හරි කමන්නේ. Tamanne කවුරු හරි කෙනහිල්ලක් කරනවා. විරිත්තනවා, පැන්තරින් අනින්න හදනවා මොනවද කරනවා. Tamange හිත කැළඹුණොත් Taman පරාදයි කියලා හිතාගන්න ඒකවලු. එයා මොනවා කරාද? තමන් හිත ඇවිස්සුනොත් තමන් පරාදයි. එච්චරයි ගේම. වෙන මොකක්වත් කියලා දෙන්නේ එයා කෙනෙක් විදිටරන මට කේන්ති ගියොත් එයා දිනුම් මම පරාදයි. එයා විදිටරන කෙනෙක්ට මම මොන ක්‍රමයක් හරි කරලා මේ හිත අවශ්‍යකත්වයට නැත්තම් මම දිනුම්. ඉතින් අවුරුද්දක්ම අවුරුදු දෙකක්. കാരണം සමානකසර අදකොටික රිමයින්ඩ් කරලා තියෙනවා. කරලා ඉවරලා බලනකොට මේ පන්තියේ සමහර ළමයින්ට ඒක අහු වෙනවලු. සමහරුන්ට ඒ අර කලබල ළමයින්ට අහු වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පුරුදුනිකුත් නැහැ. මට මතක විදිහට අවුරුදු දෙක ගියාට පස්සේ අවුරුදු 6 පන්ති අවුරුදු 12 අවුරුදු 12 ළමයි ඒ ළමයකට ක්වෙස්චන් එකක් දාලා ඉවරලා බලනකොට ඒ දක්ෂම ගෑනු ළමෙක් මට පෙන්නේ. පන්ති ඉඳලා තිනවා එළමට හොඳටම මේ ආර්ට් එක තේරෙනවලු කිසිම විදිහකින් බැලුවාම කුප්පන්න. මිනිස්සු මොනවා කරුවක්වත් මේ අරබන් නිකන් ඉන්නවා මේ සාධාරණ බැන්නත් අසාධාරණ බැන්නත් එයා කරන්න හදන්නේ හිත බෙරගන්නේ කියලා. පස්සේ කෙල්ලෙන් අහලා තියෙනවා මේ අහන ක්වෙස්චන් කරනකොට හරි ලස්සනට උත්තර දෙනවා කියලා. ඊට පස්සේ ආයෙත් අහලා තිනවා දැන් ඔයාට ඔයාගේ පන්තියේ පිට වෙන කෙනෙකුට මේ පාඩම කියලා දෙන්න ඕන නම් මොකද්ද හොඳම ටෙක්නික් එක කියලා. අකිය දෙන කොහොමද ඊට පස්සේ කලේ ඉම්පොසිබල් වෙන්නෙම නැහැ. කවදාක කරන්න බෑ. කරන එක කරනව නැති ගන්න. ඒක මේක කියලා දෙන්න බෑ කියලා. මේ ක්වොලිටි එක උගන්නන්න බෑ කියලා. ඊට පස්සේ ඉතින් ආයෙත් ඒ හරි කියලා තිනවා ඒ වෙච්චාම අසාධාරණයි මේ ක්‍රමේ දැන් ඔයා ඉගෙන ගත්තනේ දැන් අවුරුදු දෙක ඇතුළත කොහොම හරි වාගේ භාෂාවෙන් කියන්නේ සමබලවලේ peer group එකට මේ කියන්නේ. ඒකළු මං කිව්වේ බැරි හින්දා. මේක බෑ. මේ මේ එහෙම පාඩමක් නෙවෙයි මේක. මට කියලා දෙනකොට මට තේරෙනවා මම ඊළඟ ඊට මේකන තේරුන්නේ නැහැ. ඒක තමයි ඒෙන් හැර එයාට පුළුවන් කරනවා මට බැරි කරන්න කවුරුත් නැහැ කියන්නේ. තුන් සැරයක් විතර ෆයිට් කරාට පස්සේ ආවලු වාට නිදර්ශනයකින් කියලා දෙන්න බැරි කියලා. බැරි කියන නිසා තමයි බෑයි කියලා කියන්නේ ප්‍රෙස් කරාට පස්සේ එයා කිව්වලු එහෙනම් මම මෙහෙම කියන්නම් කියලා. මට තේරෙන හැටි. මෙයා මට දැන් මාව අවශ්‍යන් හදනවා. පන්සලකින් අනින්න හදනවා, ඉරිටනවා, කොහිට කරනවා. මම කරවන්නේ මෙයාගේ හිත දිහා බලනවා. බලනකොට පේනවලු රැලි ගහන වැවක්. ඒ වැවේ රැලි විතරම වතුර කැළඹෙච්ච වතුර වැලක් මට මෙයාගේ හිත පේන. මගේ එක බලනකොට මට පේනවලු කාට් ස්ටිල් ෆොරස් පූල් එකක්. ඉතින් දැන් මට තියෙන අරක රැලි මේකට එන්නේ නැති වෙන්න තියාගෙන ඉන්න එක විතරයි. එච්චරයි මට තේන ක්‍රමය කියන්නේ. ඒ ෂොක් එක මම ළඟට ගන්න නැති වෙන්නේ කරන්න උපක්‍රම. ඉතින් මම හිතනවා වෙන විතර දෙකින් හොත් ඔය ටෙඩි ඔබ කියන විදිහ ක්‍රමයක් ඇත්තේ. ඉතින් තමයි ඒගොල්ලෝ දිගටම මේ ට්‍රේන් කරනවා කරන්නේ මොකක් කරලාද බාහිර මැසචුසෙට් වල ඒ ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් දිගටම කරනවා දැන්. ලේසිම කියන්නේ පොඩි වයසේදී. මොකද ඒ වයසේදී මේ ෂොක්ස් පර්සෙප්ෂන් අපි ඔලුවට දාගන්න වෙලාව ඒ වෙලාවේදී මේ කියලා දුන්නා. හැබැයි මට මතක නැහැ. ඒක සාකච්ඡිකලි කියපු එකක් දන්නේ ඒ ළමයාට කොහොමද කියලා මට හොඳටම කියන්න පුළුවන් කලු මේ පාඩම අපේ අම්මයි තාත්තගෙන් ද කරලත් නැහැ උගන්වලත් නැහැ දන්නෙත් නැහැ කියලා. අම්මට තාත්තට ගේන් කරනකොට තාත්තට ෂුවර් එකටම තද වෙනවා. තාත්තට ගේන් කරන අම්මට තද වෙනවා. ඒ ළමයා ඒ තමන්ගේ මානසිකත්වය විතර නෙවෙයි යාට තේරෙනවා අනික් මිනිස්සුත් මේක ට්‍රේන් කරලා නැහැ කියලා. ඉතින් ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් යනවා මේ දවස්වල දැන් නම් ওই මං කියන්නේ අවුරුදු 10 15කට විතර ඉස්සෙ ඉස්සලා ඒකේ දිගටම යනවා ඒ ඒ කට්ටිය දිගට ඒක කරගෙන කරගෙන යනවා ඒ පොඩි ළමයින්ට කොහොමද කොමියුනිකේට් කරන්නේ කියලා. ඒක හරි ස්කිල්ෆුල් ජොබ් එකක්. يعني අර කවුන්සලින් කරලා වැඩි මහල්ලුන්ට කරනවා වගේ නෙමෙයි. පටන් ගන්නකොට මේ ළමයින්ද මේ මොකද්ද කියන්නේ රෙසිස්ටන්ස් ඉමුනිටි එක පුරුදු කරගත්තොත් ඒක කේන්දි ගස්සන එක නාතේ නෙමෙයි තියෙන ගමන් අතේ තියෙන කියන එක තේරුම් කරන්න තියෙන අපි දැන් හිතන්නේ මෙයාගේ වැරද්ද කියලානේ. නිකන් ඉන්නකොට මාව අවසන් ආවා ටීචර් කියලා යට ගස්සන එකනේ අපි. අර කිව් ගන්නවා නෑ නෑ. එයා කේ කොනහන්න ගියාට කෙනෙන්නේ උඹ යාට ඉඩ දුන්නොත් තමයි. උඹ හිත විරුද්ධ කෙරුවොත් තමයි උඹට පුළුවන් අරස කරගන්න කියන්නේ. ඉතින් ඒ වගේ මේ පුංචි පුංචි අතනින් මෙතනින් යුතුච්ච කැලි ටිකක් මම ළඟ තියෙන නිසා මම මෙච්චරම ඒ වැඩේට ඉච්චරම් බෑ නෑ මොකද මට බබා ළඟ තියෙන්නේ නැහැ. ඒ මෙහෙම කියලා ටැම්පා පන්සලේ ඒ ඉන්න අර මීටිකල ඉඳලා සිවුර අරපු එක්කෙනෙක් ඉන්නවා ලෙනාඩ් ජර්මන් කාරයෙක්. අර දරුවෝ තුන් දෙනෙක් ඉන්න සෑහෙන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා පන්සලේ. පුළුවන් තරම් කිලින්ම විපස්සනා කෙරෙද ඥානාරාම ස්වාමීන්ගේ නමෙන්ම දාලා ක්ලාසස් නුත් කරනවා ඒ ළමයින්ටත් ඕන ඊට පස්සේ කිව්වට පැය දෙකක් දෙමු කියලා ළමයින්ට. මට ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න තිබුණේ 6ට. මේ 6ත් බහු වෙනවා. ඒක කොහොමද? 4 ඉඳලා මේ පොඩි ළමයින්ට දුන්නා. හිතුවට වැඩිය ළමයි තෝගයක් ආවා අම්මලා තාත්තලා. ඒ කියන්නේ මම ලිස්ලස් මම කවදාකවත් කරලා නැහැ. මම දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. පස්සේ ලිනන්ඩ ආවෙත් 4යි 10ට පොඩි උතුම් වෙලා ගන්න. ඊටසේ මම කොමින් මයික් එක තියෙනවා. ඔක කැමැත්තක් මොකක්ද ගන්නවා කියලා මම කොහොම මොනවක්ද දන්නේ කියලා. ඊටසේ ටිකක් භාවනා කරනවා ටිකක් සක්මන් මම පොඩි එකෙක් කිව්වොත් ඕන දෙයක් කරනවා. උඹ සුසු කමන්නේ උඹ ලොකෙක් නේ. උඹට කොයි තියෙන අයිතිවාසිකම් පොඩි එකකට පිළිවෙල. උඹ ඕගනයිස් කරනවා උඹ කියපන් කියලා. පස්සේ ආවට පස්සේ මම කිව්ව හොඳම වැඩේ ඊට පස්සේ මොකද්ද ලෙනාට් කතා කරලා කිව්වා මේ බන්ති මම අඳුන ගොඩාක් කල් ඉඳලා ඉතින් අපිට ඕගලන්ට ඕන දෙයකට කතා කරන්න පුළුවන් පැය දෙකක් තියෙනවා අපි භාවනා කරමුද සක්මන් කරමුද මොකද කරන්න කියලා කියලා ලෙනාඩ් මයිකේ ඊටස් මං කිව්වා ඔය කවුරු කතා කරත් මේ සභාවට ඕගොල්ලෝ සුදුසු නෙවෙයි මේක අර සුදුසු පොඩි උන්දි වෙයි පොඩි උමන හරි කියා කළා මම කරන්න කියලා එක්ක මෙලිනාඩ් කියවක හරි කියලා කියා කළා එතකොට මම බාර ගන්නවා ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ අපිට ප්‍රශ්නට උත්තර දෙන්න කියලා. මම ප්‍රශ්න. ඊට පස්සේ පැය කමාරක්. එක එක එක එක වැඩි සෑහෙන ඉතින් වැඩි විපත් වෙච්ච ගාන ළමයි ලොක් කොල්ල පොඩි කෙල්ල කණ්ඩායමනේ අහලා අහලා දහම්පසල උගන්න ළමයි ගුරුවරුත් හිටියා. ඒගොල්ලෝ සක්ක ගහනවා. මං කියන කරුණා කළ පැත්තකට වෙන්නේ. දෙමාපියෝ තයින් වෙන ගුරුවරුත් තයින් වෙන පොඩි උන්ට කතා කරන්න දෙන්නේ. එසතයි කාමාරක් වුණාට පස්සේ මම කිව්වා දැන් අපි ගොඩාක් කියලා වාඩිලා ඉඳන විනාඩි 15ක් සක්මන් කරලා ඇවිල්ලා විනාඩි 15ක් වාඩි වුණා කියලා. ඊට පස්සේ ඒකත් කරා. ඒ පොඩි උන් දෙන්නේ තුන් දෙනෙක් හිටියා. භාවනා පස්සෙන් තාවා. අහපම හරීම කීය. හරීම ලුසින් හරියට උත්තරේ. මම කිව්වා ඇත්තටම පොඩි කටේ ලොකු කටේ අවුරුදු ඒතකොට මම දවස් තුනක් දා දෙක රිට්‍රීට් කළා තිබුණේ. ඊට වැඩිය හරි ෂෝට් ටු ද පොයින්ට්. හැබැයි අමාරු දෙය තමයි ඒගොල්ලෝ කතාවට අල්ලගන්නේ ඒක. කතාවට පටන් ගන්නතර පස්සේ ඒ නිකන් මේ නිකන් විකට කවට මුත්තා වගේ පටන් ගන්නවා. භාවනා නම් මනම් මොකොත් නැතුව එතකොට දිගින් දිගට දිගින් දිගට අහන්න පටන් ඉතින් එහෙම මේ ඒ ඒ වෙනි සමාජයකට හුරු කරවන්න ඕනේ. ඒක සැරේම කරන්න අමාරු වෙනවා ඒක. ඒ නිසා මේ යූත් ප්‍රෝග්‍රෑම්ස් වලට ඒගොල්ලන්ටම යෝජනා කරන්න දෙන්න. අපි මෙහෙම කරමු කියලා. පොඩි මොනිටරින්ග් එකක් කරනවා මිසක් අපි ප්‍රෝග්‍රෑම් එකට මේ නීති දාන්න පටන් ගත්තොත් වැඩි කල් දුවන්නයි. ඒ නිසා පුළුවන් තරම් ඒ ආයෙත් නිකන් නිදහසේ මේ කතා කරන යන්න වැඩ පිළිවෙල තමයි සකස් කරන්නේ. එන්න තමයි මොකක්ද හිතෙන්නේ මොන වගේ දෙයක් කරොත් හොඳයි කියලා හිතෙන ප්‍රශ්න අහපේ කරන්නේ. මම අපි ඉන්න පැත්තට හම්බ වෙන්නේ කිරිඳිවල දොම්පේ. ඉතින් අපි සාමාන්‍ය එළියට යන්නේ නමුත් මට සිද්ධියක් නිසා මට යන්න සිද්ධ වුණා ප්‍රාදේශීය මොකක්ද ඒක කියන්නේ? බලම් බෞද්ධ බල මණ්ඩලය කියලා සංඝයාගේ රැස්වීමක් තියෙනවා. විහාරයකින් එක්කෙනෙක් යනවා. අපේ අරන්නේ කිසි දවසක යන්නේ නැහැ. මම හිතා ගියා. ඊට පස්සේ ඉතින් ඇත්ත වශයෙන්ම කරන්නේ ගවර්න්මන්ට් එකෙන් දෙන ෆන්ඩ්ස් දහම් පාසල් වලට බෙදලා දීම සම්බන්ධ විතරයි ඇක්ටිව් වැඩක් වෙන්නේ අවශ්‍ය දෙයක් බෙදලා දෙන්න අපේ දාම් පාසලුත් නෑ අපේ නෑ ඊට පස්සේ දැන් ඊට පස්සේ දවසේ චන්ද්‍රශිව තිබුණා ඉතින් වැඩි මහදයක් නෑ කවුරු ධාර්ම කෙනෙක් සභාපති වෙනවා තව කෙනෙක් ලේකම් වෙනවා ප්‍රාදේශීය ලේකම්තුමියම ඒක නිල බලයෙන්පත් වෙනවා ඕකට පස්සේ මට හිතුණා නිකමට ඊගාව තියෙනට මම ප්‍රොපෝසල් එකක් ඉදිරිපත් කරා මම ඉදිරිපත් කළා කිව්වා මේ දහම් පාසල් ළමයින්ට කොයි වෙලාවක හරි පුළුවන් වෙලාවක දවස් 6ක රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකක් දෙමු කියලා. පන්සලක් හරි මොකක් හරි අරගෙන මේ දවස් 6ක වැඩපිළිවෙලක් දෙමාපියෝ දාලා ගුරුතුරු ටිකක් දාලා තහම්පල් ගුරුතුරු දාලා ළමයි 10යි 15යි දෙමාපියෝ 10යි 15යි දාලා කරන යන්නේ කියලා ඉතින් මම මම ඇත්තටම මම දහම් පාසල් ගිහිල්ලා මට වෙච්ච දේවේ මතක් කරලා මම කෙරුවේ වැඩි. මම දෙකේ පන්තිර ගන්න දහම් පාසල් ගිහිල්ලා තියෙනවා. කෙරුවේ ඉන්නේ එතන ඇත්තටම මේ කැලණි විශ්වවිද්‍යාලයේ පාලි සහ බෞද්ධ සංස්කෘත කාලි සහ සංස්කෘතික අමාත්‍ය ෆැකල්ටිගේ මේ ප්‍රොෆෙසර් තමයි හාමුදුරු. හරි උගත් හරි ශෝක හාමුදුරු. මම අඳුරන්නේ නැහැ. මම මම රාජකාරී විදිහට ප්‍රොපෝසල් එකක් දැම්මා. කියෙව්වා. කියවට පස්සේ හාමුදුරුවෝ කිව්වා මේක නම් බොහෝම කාලෝචිත මේ යෝජනාවක් කියලා අන්තිමට හැබැයි මේ මේ සමාජ ජීවිතේ හාමුදුරුවෝ කෙනෙක් නම් වෙන්න බෑ කිව්වා මේ යෝජනාවක. පොඩි ළමෙක් දවස් 6කට ගන්න තියා වරුවකට ගත්ත ලොකු දෙයක් කිව්වා. <laughs> නිසා පැහැදිලිවම තේරෙනවා කිව්වා මේ ලියලා තියෙන්නේ මේ රටේ ගැන දන්නේ නැති කෙනෙක් කියලා. ඒ ඇත්තනේ මම ඇත්තටම දන්නේ නැහැ. ඊට පස්සේ ගම මම එකෙන් කිසියෙත්ම යෝජනාව නරකයි කියන්නේ නැහැ. නමුත් පොඩි එකෙක් දැන් ජනාධිපති කෙනෙක් ගන්න පුළුවන් කිව්වා රැස්වීමකටවත්. පොඩි එකෙක් ගන්න බෑ කිව්ව මොනම තාලකින්. ඒ තරම් ටයිම් ටේබල් එකක් තියෙන කියලා. ඒක නිසා අවුරුද්දකට සැරයක් නෙවෙයි ජීවිතේට මේව එකක් හම්බුණා ලොකු දෙයක් කියලා. පස්සේ මම කිව්වා ඇත්තට මෙහෙම වුණත් ඇති කියලා. පස්සේ ඇත්තට මෛත්‍රිකමයි ආම ආම්තුරු ආයේ වාහනේ. ආයෙ පස්සේ ගියා මේ පොඩ්ඩක් කතා කරලා. ඊට මම කොසාන්සේ යෝජනා විචිත වෙච්ච නැති ගැන මම අසීමිත සතුටක් කරනවා. මොකද මට වෙලා නැහැ. ඇත්තටම වෙලා නැහැ ඔක් කරන්නේ. නමුත් අර දහම් පාසලේ ඉගෙනගත් එකෙක් වශයෙන් මම අදින දෙයට මම ණයක් ගෙවන්නයි මේ යෝජනාව කරේ. ඔප්පු වෙච්ච නැති එක නිසා මට කරත හැකි ඇත්තටම මට මේක දුන්නා නම් කරන්නත් බෑ. ඒ මං හිත හිතේ මොනවාරි ධෛර්යයක් දාලා කරන්න. මොකද ඔය රනිල් ධර්මවර්ධන මහත්තයා අපේ හිටපු විද්‍යාවිවර්තන සංගමේ සභාපති. මේ මහත්තයා ඉන්නවා දැන් මේ මෙල්බන් වල. ඒ මහත්තයා ලියලා තියෙන පෙරවදනක 11 ඉඳලා 19 දක්වා අතරමැද කාලයක ඉන්න ළමෙක්. ඒ කාලය ඇතුළත දවස් 6ක් හෝ 8ක් කාලයක භාවනාවකට යොමු කරන්න පුළුවන්. ප්‍රතිඵල මොකක්වත් එපා. කවමදාකවත් එහෙම ළමයෙක් කුඩු ගැහිල්ලකට යන්නේ එකක් නැහැ කියලා මම සාතික වෙනවා. කවදාකවත් එහෙම ගෑනු ළමයෙක් වැරදි පිරිමි ළමයෙක් ඇසුරට ගන්න එකක් නැහැ. කවදාකවත් එහෙම පිරිමි ළමයෙක් වැරදි ගෑනු ළමයෙක් ඇසුරට ගන්න එකක් නැහැ. වග වෙනවා ඒගොල්ලෝ. ඉතින් කරනවා නම් කරන්න තියෙන මෙන්න මේ කාලේ තමයි කියලා ජාතික මට්ටමේ ඉල්ලීමක් කරලා දුන්නා. ඔක් කවදා මේක ක්‍රියාත්මක වෙයිද කියන එක හිතන්න ඕන. ඒක ඉතින් අපි සීරියස්ලි හිතන්න ඕනේ මොකද ඒ වෙලාවේ තමයි ඔය ඔක්කොම ප්‍රෝග්‍රෑම් වෙන වෙලාව. ඒ වෙලාව හරි පැත්තට දාගන්න පුළුවන් වුණොත් ඒක ඉතින් ලොකු දෙයක්. ඒ සංවිධානාත්මකව කරන්න හරි දුෂ්කරතා රාශියක් තියෙනවා. හැබැයි මම දන්න විදිහට ඒ gedaraක අම්මයි තාත්තයි දෙන්න නැත්නම් වැඩි හිටියෝ පුරුද්දක් තියෙනවා නම් ඒක පැයක් විතරවත් නිස්සද්දව ඉන්න ගතියක්. ඒ gedara එනවා ඒ ভাইබ්‍රේෂන් එකට එනවා ඒ ළමයි තේරුම් අර ගන්නවා මේ වෙලාවේ කෑ ගහන්න හොඳ නැහැ කියලා. මම දන්නවා අපේ අපච්චිගේ කාලේ හැන්දාවේ පාමාරේ 6 විතර ඉඳලා අතට කෑම හදලා දෙනකන් අප්පච්චි කාමර ගිහලා පිරිත් පොත කියවනවා. අපි හයියෙන් හරි කැස්සොත් හරි දොර වැහුවොත් හරි නම කියලා කතා කරන ගෙතර අබ්බයි මොකද පොඩි පුතා කියලා. එච්චර ආය මොකුත් නැහැ උසාවියේ වගේ තමයි. කිසි කෙනෙක් සද්ද කරන්නේ අපිට තියෙනවා පොත්පත් බලන්න කද්දාක රේඩියෝ එකක් දාන්න දානවා. ඒක ගණ්ඩක් දානවා. ඒලා නිකන් පල්ලියක කෝවිලක වගේ තමයි පන්සලක වගේ තමයි තියෙන්නේ. මම දන්නේ අපටි සතිමත් භාවනාවක් කරන්නේ මොකද්ද කියලා. මොකද මේ පිරිත් පොත කියන තාලේ බොහෝම හිමීට ගිහි පිරිත් කියන අපටි අම්මා වැඩ කුස්සියේ අපිට තියෙන්නේ සයිලන්ට් එක ඔබ්සර්ව් කරගෙන ඉන්න එක තමයි. ඉතින් ඒ පරිසරය දුන්නේ නැත්නම් දහම් පාසල් ශිෂ්‍යෝන් ගුරුවරුන් කරන දේකුත් නැහැ, ඉස්කෝලේ ගුරුවරුන් කරන දේකුත් නැහැ. ගෙදර දොරේදීම හදන්න ඕනේ ටිකක්. ඒ කාලසටහන. ඉතින් ඒකට සෑහෙන කැපකිරීම කරනවා. එහෙම නැතුව මේකට මම හිතන්නේ නැෂනල් ප්‍රෝග්‍රෑම් හදනකම් බලන්න බෑ අපිට. මතක සන්තෝෂයෙන් මතක් කරන්න අපේ ටැම්පා මියාමි වල තිබුණ එකේදී දෙවෙනි සැරේටත් ඒ ළමයා මේ සැරේ වාඩි වුණා අවුරුදු 8 කලමේ. ගෙදරක කරේ ගෙදරේ සීයලත් හිටියා අම්මලාගේ මට්ටමෙත් හිටියා මෙයාගේ මට්ටමෙත් හිටියා ඒ සීයයි තමයි දෙන්න බණ පොත් කියනවා භාවනා කරනවා වයසයි ඉතින් ඒ ළමයා ඒකට ආවා මම ඒ ඉන්න වෙලාවෙදිත් ඇවිල්ලා ඉස්කෝලේ යන ගමන් නිකන් වැඳලා යන ගතියක් තිබුණා මම දාට ගන්න වෙලාවෙදී ඉංග්‍රීසියෙන්ම කතා කරනවා සිංහලත් බෑ සිංහල දරුවෙක් පස්සේ රිට්‍රීට් එක පටන් ගත්තට පස්සේ සීයා කතා කරලා කිව්වා මේ සේම කොයා කන කියන්ට වාඩි වෙන්න කියලා ආත කමන්නේ නැද්ද කියලා ඇහුවා. එන ප්‍රශ්නයක් නෑ කිව්වා. මම ඉස්සරහදනක වාඩිනවා හරියටම පය හිටියා. කිසිම හැලහොල්මක් නෑ. පස්සේ මම එළියට යන්න මයිත් එක ධක්මං කරන්න ආව උඩ ධක්මං කරන්න බෑ. උදේ බෝලයක් ගන්න සිල්ලක් කරගෙන ඉන්නවා. හරියට ඊගාවට පයට වාඩිනවා. පස්සේ ලොකු තාත්තා කතා කරලා සේම හොයාට පුළුවන් බිල් එක ගන්න කියලා. එදා ඉඳලා ගිය අවුරුද්ද සම්පූර්ණ ෆිට් එකට එයා තමයි බිල් එක ගන්න. වාඩි වෙනකොටයි ඉන්ටර්වියුස් තියනවනේ ඉස්සල්ලාම මිනිහගේ නම දාන්න. ඇවිල්ලා එනවා මම නේද. මම හිතේ වැඩි මුණ දිලා කතා කරන්නේත් නැහැ. ආපහු කොහොමද කියලා I am happy. I am happy කියන මිසක මොකද්ද කරන්න කියලාවත් කියන්නේ. භාවනා කරනවා කියලා ඊට පස්සේ මම එක දවසක් නිකාම් වටේ ගන්න කිව්වා අත්තමමට කියලා දීලා තියෙන්නේ වාඩි වෙලා හුස්ම දිහා බලන්න. මෙයා ගිය ගාව මට ඊමේල් එකක් කියලා දුන්නා. ඔයා නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ලබන අවුරුද්දේ සමරයකට එන්න එයාගේ ට්වින් සිස්ටර් කෙනෙක් ඉන්නවා මම අක්කත් ගන්නවා භාවනා කරලා බලනවා. මේ අවුරුද්දේ නෑ මං ගිය දවසේ හිටියේ නෑ පස්සේ ඇවිල්ලා මේ දවස් අතේම වාඩි වුණා. එදා හොඳ ලස්සන වැඩක් වුණා ගිය පාර. මම නැගිට්ටා. එහෙනම් මම තාම වාඩි වෙලා. පස්සේ මම කාමරේට ගියා. හැබැයි සක්මන් කරනකොට මම මොකක් හරි කම්පියුටර් එකක් හරි පමාවුණා. බලන්න විනාඩි 50ක් විතර කාමරේ හිටියා. ඉතින් එනකොට මම එතනමයි. ඊට පස්සේ මම එළියට සක්මන් ගියා විනාඩි 10ක් විතර අතේ තියාගෙන ඒකට වාඩිලා හිටපු වයසක ඒකනේ මම පිටිපස්සේ රජා මේක බුදුම ඇට්‍රැක්ෂන් නෑ ස්වාමීන් වහන්සේ තියෙන ඔය බලාගෙන ඉන්නේ සක්මනට එනකම් කියලා ආරයට කියලා අන්න ස්වාමීන් වහන්සේ සක්මන්ට ගියා කිව්වා මූණ ඇවිල්ලා මයිලකට ඇවිල්ලා කියනවා today i thought of sitting for 2 hours but unlucky enough someone came and disturbed me ඒකල මේ සැරේ කියනවා ඔයාලට පුළුවන් නම් මයිත් එක වාඩින මම පැය පහ වාඩිනවා. මට දැන් ඊගා චැලෙන්ජ් එක තියෙන මම කොච්චර කරලා තියනවද කියලා. සැටර්ඩේට තුනක් කරලා තියනවා. ආමට දෙනවනම් chance එකක් මේ සෙටි එකේ වාඩි වෙන්න මම පැය 10 කර පැය 10 කරන්න ලෑස්ති. ඉතින් මම කොහේ හිම කරන්න එපා පැය 3 කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ 3 හමාරට යන්න ඊගාට 4ට යන්න ටික ටික ටික කොච්චර යන්න ඕන කියලා මම කොහේ එහෙම නෑ. කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් හරියටම වැඩ කරා. ඒකකට ආව අවුරුදු 6ක ගන්නවා. දැන් මේ අවුරුදු 9යි. 6ක ගන්න මේ කාවා යාට ඉන්න බෑ. විනාඩි 5ක් ඉන්නකොට ඒක නිදා ගන්න එක නැගිටිනවා. හරියම ලස්සන ලස්සන පුංචි කෙල්ලෙක්. ඊපස්සේ අම්මයි තාත්තයි දෙන්න ඇවිල්ලා ඒ හොස්පිටල් එක වැඩ කරන ඒ සුද්දන්ට භාවනා උගන්වන්න ඕනේ කියලා හන්දාවේ අන ගන්නවා සුදු නෝන මාතුරු කෝලයක්. එයිලා කතා කරලිවලා කිව්වා මේ කටට භාවනා කරන්න ඕනේ කියලා දෙන්නේ. කියලා දුන්නාට පස්සේ ඒ සුදු නොවනක හතර නම කරවල මම කොහේ අඳුන්නා දීපු දෙන්න සුදුසු ඇත්තෝ නෙමෙයි මුන් භාවනා කරන්න නැති කට්ටිය. ඔය බුද්ධ ආගම විකුණන්න හැදුවට ලංකාවේ කිව්වට කරන්නේ නැහැ. ඒක උත දෙන්න තමයි ලැජ්ජාට පානේ ස්වාමීන් වහන්සේ ටික ටික ටික ටික කරනවා ෂුවර් එකටම එනනම් අපි හෙට උදේ වරුවේ එනවා වාඩි වෙනවා. අසර පොඩ්ඩක් නැත්තා. ඉතින් ටික වෙලා කම්ම ගොඩක් හිටියා. දෙවෙනි පැයේදී පැය හිටියා. පළවෙනි පැයේදී දඟලුවා අම්මා හේම වඩාන ගිහලා එළිය තරක තිබ්බා. දෙවෙනි පැයදී වාඩි වුණා. ගියා දිගට ගියා කියලා. ඊට පස්සේ මම ගෝවාවතිලා කරලා තියනවා කියලා. නෑ කිව්වා. මම කව දැන් කප් එක දීලා තියෙන අවුරුදු 8ක කෙනෙක්. ඔය අවුරුදු 6යි. පුළුවන් නම් පැයක් ඉඳ දිගට ඔයාට තමයි දැන් කප් එක යන්නේ. අම්මා කියනවා සාන්තර මෙන්න මේ භාෂාවෙන් කතා කරොත් මේකේ පැය දෙකක් හරි ඉන්නවා. කවුරු චැලෙන්ජ් එකක් දුන්නොත්. මම කව දැන් වඩ කරන්ති මේ කරා මෙහා දැන් පැය දෙකක් ඉන්නවා. ඔය පැය හරියට ඉන්නකොට මිනිහට ඇහුණා ඒක. බෑ බෑ බෑ බෑ බෑ ඒක කරන්න බෑ. එයා අපි පැය දඟලුවා කිව්වා. එයා පැය දඟලුවා මම හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා කියලා. මම කව දැන් ඔයාලට දෙන්නේ පැය හෙල්ලෙන්නේ නැතුව ඉන්න. පැය කහමාර දෙක දාන්නේ කියලා. එයාගේ අක්කත් ඇවිල්ලා පැය හිටියා. හැබැයි මෙයා කියනවා ඒ කවුරුණත් හෙල්ලෙනවලු පැය. මම කව උඹ කොහොමද දන්නේ? හෙල්ලෙනවද කියලා දන්නේ. නෑ මම වරින් වර බලනවලු. ඒගොල්ලෝ හෙල්ලෙනවලු. මම හෙල්ලෙන්නේ නැහැ. නංගයි කොහොඳයි වාර පැය තුන හතරක් පුළුවන් නේ මොන විදිහකට අනික් කට්ටිය හොඳයි කියනකට කැමති නැහැ මනසකාර. දිගට යන අවුරුදු 8 9 මං හීනකින්වත් හිතුවේ නැහැ ඔය වයස කෙනෙකුට ඉන්න පුළුවන් කියලා. ඒක කැන්බරා මෙල්බර්න් කරන වෙලාවේදී ඒ 100ක් භාවනා කරනවා টොප් ක්ලාස්. එයාගේ දරුවොත් මේ වගේ වයසේ භාවනා කරනවා. භාවනා කරන ගමන් අවුරුදු දෙකක් විතර ඇති. දැන් සීරියස් දෙන්නා. දරුවෝ දෙන්නේ කියනවා ඒ දරුවෝ දෙන්නක් තියාගෙන හැන්දෑවේ පැයක් වෙන් කරලා තියෙනවා ඒගොල්ලෝ ටෙලිවිෂන් ඔක්කොම එකක් කරලා පැය වාඩි වෙනවා. ඒ තාත්තා ඉංජිනේර කෙනෙක් මනුස්සයා නිකන් මේ ඉංග්‍රීසි බුද්ධාංකාරය සම්ප්‍රදායක් නැහැ. මේ දෙන්නත් වාඩි වෙනවා. ඒ දරුවෝ දෙන්න වාඩි වෙනවා. ඉතින් අම්මා ඇහුවලු මේ ලොකු පුතාගේ. එයා බාහලා කරනවා කියලා මොකද කරන්නේ කියලා. හුස්ම දිහා බලනවා කියලා. හුස්ම කොහොමද පේන්නේ කියලා. ඉතින් ඌ කල්පනා කරනකොලු ගෑරේජ් එක ඇරලා තාත්තකාරක ඉස්සරහට ගන්නෝ ආයෙ ගෑරේජ් එකට දානවා. ආයෙසරට ගන්නෝ ආයෙ ගෑරේජ් එකට දානවා. ආයෙසරට ගන්නෝ ආයෙ ගෑරේජ්. ආන්නේ වගේ තමයි කළු හුස්ම පටතියි. ඉතින් මම කොච්ච අපිට අපි ඇහුවත් ඔච්චරනේ අපිට කියන්න තියෙන්නේ මේක දිගට කරගෙන කරගෙන යන්න කියලා. ඒ පොඩි ළමයි උන් අවුරුදු 7 8 විතර වයසේ. ඒක නම් ඇවිල්ලා තියෙන්නේ ඒ දීමෝපියන්ගේ ආభాසය. හැබැයි ආభాසයක් කියන්නේ දිගතුර ගිය එකක් නෙමෙයි. මේ දැන් අවුරුදු දෙක තුනක ගිය වැඩ. හැබැයි අත්තම්මයි 100යි දෙන්න මේ කියන්නේ අපේ පරණ ඇග්‍රිකල්චර් ග්‍රැජුවේට් කෙනෙක්. 100. ඉතින් ආ මුලින් ඉඳලා භාවනා කරා. හරි ඕගනයිස් ලයිෆ් එකක් තියෙන. ඒව දන්නවා. අම්මලා තාත්තලා දීලා කරගෙන කරගෙන යනවා. ඉතින් ස්මෝල් ස්කේල් එකේ නම් තියෙනවා මට පොඩි පොඩි දැන අඳුරු ගන්න නැතුව එච්චර ලාර්ජ් ස්කේල් කරනවා මම දන්නේ ඇමරිකාව වගේ කෙනෙක් සපිරින් සමයි. ඉතින් ඒක පටන් අරගන්න කොතනද? උඩට වහිනවා. දැන් නම් හොඳයි සාකච්ඡා නතර කරන්න මොකද පැයකට විනාඩි 35ක් විතර වගේ ගියලා තියෙනවා. අපිට මේ පැය භාගින් ඇඩ්වාන්ස් කරමු අර බන්නට එනකම්. බන්නට ඉස්සරහට උඩ පැයක් සක්මන් කරන්න වෙලා. උදාහරණයක් වශයෙන් කියනවා අපි දැන් තුනට නතර කරන්න ඕනේ දෙකමාරට නතර කරලා හිතමු. ඒතර දෙකමාර තුනමාර සක්මන් කළා තුනමාරට වාඩි වෙනවා. හතරට නෙවෙයි. ඒ තුනමාර හතරමාර වාඩිලා හතරමාර පහමාර සක්මන් දානවා. පහමාරට වාඩි වෙනවා. දැන් එමුනා අපි මෙතනින් ධර්ම සාකච්ඡාව නැවත කරනවා සීල දිනාටම තෙරුවන් තරණයි